ඉතින් કોઈ ව්‍යාපෘතියෙත් හැටි ඒකයි. නමුත් මේ අපේ මේ භාවනා වැඩපිළිවෙල නැත්තම් භාවනා ප්‍රතිපදාව ලෝකේ තියෙන මේ ව්‍යාපෘති වලින් පැරණිම ව්‍යාපෘතිය ඒ වගේම ගොඩක් විස්තර කතා කරපු ව්‍යාපෘතියක් එතන ප්‍රතිපදාවක් ඉතින් මේ ප්‍රතිපදාවේදී මොකද්ද උපරිම ප්‍රයෝජනේ කියලා කියන්නේ මොකද්ද ඒ සඳහා අපි දැක්ක යුතු අනුග්‍රහය කියන එක දන්නේ නැහැ කියන එක පටන් ගන්න එක හරි ලේසි. දන්නේම නැහැ. ඇත්තට මේ භාවනා කරලා යන්න ඕන තැන දන්නේත් නැහැ. ඒ සඳහා මේ දේ කිරුවොත් හොඳයි මේ දේ කිරුවොත් නරකයි කියලා දන්නේත් නැහැ. ඒ නිසා අපට සාස්ෘණ වංශේ නමක් ලෝකේ පහළ වෙනකන් බොහෝ කාලයක් බලාගෙන ඉඳ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ සාස්ෘණ වංශේ ධර්මයේ හෙලි කරන දේශනා විලාසයක් තියෙනවා. ඒ විලාසෙන්තරෝ කවදාකවත් මේක තේරුම් ගන්න බෑ. ඒ නිසා මේ ධර්මය ਸਰුවඥ මහන්සිය ඉදිරිපත් කරන විදිහටම අපි අනුගමනය කරන්න ඕනේ. ඒකෙන් ඊයේ ඒ සරුවච්ඥන් වහන්සේ පහළ වෙලා දේශනා කරන ධර්මය හරිට අවබෝධ කර ගැනීමේදී පළවෙනිම පළවෙනිම ශිෂ්‍ය පිරිස නැත්නම් ඒකේ දක්ෂ පිරිසට අපි සංඝ කියන නම පාවිච්චි කරනවා. ඉතින් අපිට සංඝ පිරිසක් ඉන්න ඕනේ. పూర్ව ගාමි පිරිසක් ඉන්න ඕනේ. ඒ ධර්මය දේශනා කරත් ඒක හරියට තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ඒ ලැබෙන දේ කොහොම පාවිච්චි කරනවද ඒ පාවිච්චි කරන මොකද්ද ලැබෙන ප්‍රතිඵලය කියන එක අපිට නිකන් සද්ධා මාත්‍රයක් විතරයි මුලින් තියෙන්නේ. ඒක ආමූලික සද්ධාාවක් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් ඇත්තේ නෑ. මොකද හැම කෙනෙක්ම නව ව්‍යාපෘතියකට යන්නේ හැම වෙලාවෙම සද්ධාව නිසා. ඒ සද්ධාවෙන් පටන් ගත්තට ඉස්සරහට යනකොට යනකොට ඒ ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාවක ඉඳලා අපිට ඕකප්පන ශ්‍රද්ධාවක් දක්වා නැත්නම් Tamanට උරගා බැලිය හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැකි සද්ධාාවක් දක්වා යා හැකි එකම ප්‍රතිපදාව මේ ਸਰවචනාසේ දේශනා කර ප්‍රතිපදා විතරයි. අනික් සෑම ශාස්ත්‍රුන් වහන්සේ නමක්ම සෑම ප්‍රතිපදාවක්ම සද්ධාවෙන් පටන් ගන්න සද්ධාවෙන් ඉවර වෙනවා. එහෙම නැත්නම් අමූලික සද්ධාවෙන් පටන් අරගෙන අමූලික සද්ධාවෙන් ඉවර වෙනවා ප්‍රත්‍යක්ෂණය කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂණය කළ හැකි එකම දේ තමයි අපි මේ ਸਰවචනාසේ ඉදිරිපත් කරපු දේ. ඉතින් ඒකේ ප්‍රත්‍යක්ෂණය කළා කියන්නේ මොකද්ද? ඒක සාක්ෂාත් කරා කියන්නේ කියන්නේ මොකද්ද කියන එකත් අපි දන්න මේ කාම ශේෂ්ත්‍රය තුල නැහැ. ඒ වගේම ඒ ශේෂ්ත්‍රය සඳහා ගමන් කරනකොට තියෙන ප්‍රතිපදාවත් අපේ ඉතිහාස භූගෝල පොත්වල නැහැ. පන්ති කාමරවල උගන්වන්නේ නැහැ. අපේ අම්මට අප්පච්චිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ප්‍රතිපදාව දන්නෙත් නැහැ. යන තන දන්නෙත් නැහැ. නමුත් ඒ දිදී අපි අමුතරන නැතහැරලා, ගෙවල් දොරවල් නැතහැරලා මේ වගේ තැනකට එනවයි කියන එක හරි අගයන් ආඩම්බරෙන් බැලුවොත් මෙතෙන්ට පැමිණීමම විශාලම ජයග්‍රහණයක්. නැත්තම් කියන්න පුළුවන් අපි මුළු ආධ්‍යාත්මික ගමනේම තියෙන වැද්දගත්ම පියවරවල් ටික අපි තියලා ඉවරයි. කිසිසේත්ම අපි කිසිම කෙනෙකුට නොදැවිනි නොදෙවිනි වෙන විදිහට මේ තරම් කාම ලෝකයේ මේ තරම් කෙලස් බරිත ලෝකයක ඉඳගෙන අපි ඒකේ තියෙන ආදීනම යම් ආකාරයෙන් හීනෙන් තොල ගෑසුඳක් වතින් හෝ දැනගෙන අපි ඉතින් නතර වෙලා නැහැ තෙපර බබා නැහැ අපි කියලා ගත යුතු පියවර වර්ගයක් කරන් තියෙනවා ඒ පියවර අනුව අපිට අද පැය දෙක තුන හතර පරියංක සක්මන සඳහා වේලාව ලැබිලා තියෙනවා අන්න ඒ ලැබිච්ච ඒ වේලාවට අපි කෙසේ පිළිපැදිය යුතුද අපේ අනුග්‍රහය කෙසේ විය යුතුද වඩාත්ම සැප පිනිස, සප්පාය පිනිස කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක ඒ කාර්තබ්‍යට එළඹෙන යෝගාවචරයේ වගකීම නෙවෙයි, කැළම වගකීම නෙවෙයි. ඒක තන්නේ කර සරුවචනාසික වගකීම. ඒ මොකද මෙතෙන්ට එන්නේ සරුවචනාසික ගැන විශ්වාසී. ධර්මය ගැන විශ්වාසයෙන්, සංඝයා ගැන විශ්වාසය නිසා මේ පැමිණිච්ච කෙනාට පට බේරලා මෙන්න මේකයි දැන් කලියුත්තේ කියලා කියලා දෙන එක අපි ආරම්භක ශේෂි වශයෙන් අපි මොනවත් නොදැන හිටියට ප්‍රශ්නයක් නැහැ. අපි නොදන්න බව දන්නවා නම් අපිට සරුවච්චන්හන් සීද්‍රපත් කරන්නේ තොරතුරු ටික බොහෝම සාදරයෙන් බාර ගන්න පුළුවන්. ඒකටත් අපි සද්ධාව කියලා කියනවා. අන්නේ අදහන සුළු ගතියෙන් ඉන්නකොට බුදුජානන් වහන්සේ අපට උගන්වනවා මේක නිකන් හිටියට දැන් ওই අමාරු කෘත්‍ය කෙරුවට නිකන් හිටියට ඉදිරියට තල්ලු වෙන්නේ නැහැ. දැන් අපි කාම ලෝකයෙන් වෙන් වෙන්න ඕනේ කියලා අබිනිෂ්ක්‍මණයක් කරන්න ඕනේ කියලා ආරණ්‍ය සීනාසනයකට යන්න ඕනේ කියලා භාවනා මධ්‍යස්ථානට යන්න ඕන කියලා. භාවනා කරන්න ඕන කියලා කිව්ව පළියට සිද්ධ වෙන්නේ ඒ සඳහා කළ යුතු ක්‍රියාවලියට ක්‍රියාපටිපාටියට අපි ප්‍රතිපදාව කියලා කියනවා. අනේ ප්‍රතිපදාවේදී උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා එල්ලේ මේ ප්‍රතිපදාව අමු වෙලා තියෙන අතෙන්ඩයි අන්න එතෙන්ඩ අපි යන්න හදන්නේ කියන එකත් අපිට සරුවත් යනස්ම උගන්වනවා. ඊට පස්සේ එතෙන්ඩ යෑම සඳහා කළ යුතු අනුග්‍රහ එහෙම නැත්නම් ඒකට අපි පිටිපැදියට යතුම් පැතු සියල්ලම සරුවචනසේ ජාතක කතා මාර්ගයේ ශ්‍රාවක චරිත මාර්ගයේ පන්සාලිස සක්බුද්ධ ජානනාංශගේ බුද්ධ කෘත්‍ය මාර්ගයේ පෙන්වනවා. ඉතින් මේ ටික දරනවයි කියන එක මේක පිටු කරගන්නවයි කියන එක මේ අඩද අඩදබර තහිත අමතරුවන් රකින්න ගිහි පෘථග්ජන කෙනෙකුට හිතා ගන්නවත් බෑ. මොකද අපි හිතන්න පුළුවන් හැම එකකින්ම හිතලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපේ ගමන ගිහිල්ලා නැහැ. ඒ නිසා සරුවචනංශ අපට ඒසා විශාල කළ යුතු කාර්යයන් තේරුම් ගන්න මේ පොඩි දරුවෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට කරුණු පහකට ගොනු කරලා පේනවා ඇඟිලි පහ දිග ඇරියා වගේ මේ අනුග්‍රහිත පහක් අනුග්‍රහ කළ යුතු පහක් තියෙනවා මොකටද අනුප්පන්න ඒ අනුප්පන්න වූ චේතෝඵල සමාපත්තියට ළඟා වීමට නැත්නම් චේතෝඵල විමුක්තියට ලබා ගන්නට නැත්නම් චේතෝඵල සමාපත්තියට විමුක්ති ඵලානි සංසිත ළඟා වීමට එනිසා බුදුජානනාංශයේ මේ අපේ ගමනේ කෙලවර පෙන්වන්නේ චේතෝඵල චේතෝ සමාධි සමාපත්තියට. ඉතින් මේක අපිට තේරෙන්නේ නැහැ. මේ කොහෙද යන්න හදන කියලා තේරෙන්නේ නැහැ. ඒ චේතෝ ඵලය සහ ඵල සමාපත්තිය කියලා තමයි මේකට කියන්නේ. ඉතින් අපිට මේ දකට කියන්නේ නෑ හොඳයි අපි යන්න හදන්නේ චේතෝ ඵලයක් චේතෝ චිත්ත සමාධියක් ලබා ගන්නයි චේතෝ ඵල විමුක්තියක් ලබා ගන්නයි අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක සඳහා කළ යුතු ක්‍රියාකාරකම් පෙන්වනකොට කියනවා පළවෙනියෙන්ම කළ යුතු දේ තමයි යම් කිසි කෙනෙකුට මේ චේතෝපල විමුක්තියක් චේතේ විමුක්තියක් ලබා ගන්න නම් සීලය තියෙන්න ඕනේ. සීල අනුග්‍රහිතය කියන එක සරුවචනන්සේ ඉස්සල්ලාම පෙන්වන අනුග්‍රහිතයක්. ඒ නිසා භාවනා කරන පිළිස් ලෝකයාට බැලූ බැලමට වෙනස් ඒ කට්ටිය සුදු අඳිනවා. පාපණයක් දානවා. හවසට කන්නේ නැහැ. මේ මේ ක්‍රියාකාරකම් වගේක් පෙන්වනවා අපි ආචාර ධර්ම බලනකොට අරය සිල් අරගෙන නැහැ මෙයා සිල් අරගෙන කියන්නේ. අන්නේ කටයුත්ත කරන්නේ මේ හුදු මේ ලෝකයට පෙන්වන්න විතරක් නෙවෙයි ඒකේ විශාල වගවීමක් වගකීමක් තියෙනවා හිතක් පිරිසුදු වීම සඳහා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ කය වචන දෙක පිරිසුදු කරපු නැති වෙලාවක කවදාකවත් හිතක් පිරිසුදු කරන්න බෑ. ඒක නිසා හිතක් පිරිසුදු වෙන්න ඉස්සර වෙලාම පෙරමග ලකුණක් වශයෙන් කය වචන දෙක පිරිසුදු වෙන්න ඕනේ. ඒකට අපි සීලය කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් කියනවා කය වචන දෙක හික්මීමට සීලය කියලා. ඉතින් මේ සීල අනුග්‍රහිතය සරුවචනන්සේ පෙන්වන මේ අනුග්‍රහිතය දඩයක්වත් දඬුවමක්වත් බයක්වත් ඇති වෙන දෙයක් නෙමෙයි ඥානවන්තයෙක් විසින් සමන් විහිං පනවගෙන Taman බිහින් සමාදන් වෙලා රකින්න යුතු දෙයක්. ඒ මොකටද කියලා ඇහුවොත් බුද්ධ භාමතුල දෙන උත්තරේ තමයි මේ චේතෝඵල සමාපත්තියට, මේ චේතෝඵල විමුක්තියට. ඉතින් අපි මේ කියන විස්තරය අනුව සීලයට සමාදානයට පෙළඹෙන පිරිස ලෝක ජනගහණය කොච්චර පුංචිද කියන එක අනුව අපිට හිතා ගන්න පුළුවන්. කවුද මේ විදියට සමාදන්ව රකින්න සීලයකට අපකප වෙලා කාලේ වෙන් කරන්න කියලා. එක. ඊටාත්ම ටිකයි. ඒ කියන්නේ කොහොමඩක්වත් ලෝක ජනගහණයෙන් බැලුවොත් කොහොමඩක්වත් දශම ස්ථානයක්වත් තියන්න බෑ. ඒ තරම ඩිංගිතයි චේතෝපල විමුක්තියක් ගැන නැත්තම් නිවනක් ගැන ප්‍රාර්ථනා කරලා සිල් රකින්නේ. අපි ගත්තොත් සිල් ලකින පිරිසක් ගත්තොත් සිල් ලකින පිරිසෙත් උඹ සිල් ලකින්නේ මොකටද කියලා ඇහුවොත් දෙන උත්තර කවම කවදාකවත් මේ චේතෝපල විමුක්තිය කියන එක දිහාවට යොමු වෙලා තියෙන්නේ විවිධාකාර ලාමක භෞතික සැප සම්පත් සඳහා. ඉතින් ඒක නිසා ආපසුළු පිරිස ගත්තත් ඒ පිරිස ඇතුළත් හරියටම මේ සීලය විපිලිසරකම නැතිකරණ්ඩයි සමාධිය ඇතිකරණ්ඩයි කියලා අත්දකපු දන්න කියන පිරිස අර ලෝක ජනගහනයේ 100ට කීයද සිල් ලකින කියන එකටත් වගේම පුංචි අනුපාතයක් මේ සිල් ලකින එක අහවල් දෙයටයි සිල් ලකින කියලා දන්න. ඔය විසාකා මහෝපාසිකාව ඉන්න කාලේ ඒක විශාල අස්ස සිල්ලක් වුණා මිස්ට්‍රි පක්ෂයට ශාසනින් වැඩ ගන්න. ඉතින් උංගෝ දෙනෙක් විසාකා මහෝපාසිකාව අනුගමනය කරමින් යන යන තැන් වලට යමින් සිල් ගනිමින් අනුග්‍රහය ලැබමින් කටයුතු කරපු නිසා විසාකාව උංගව දෙනුට අනුග්‍රහ කරා මොකද පොහසත් කෙනෙක් හොඳ පෞරුෂත්වයක් තිබුණ කෙනෙක් ආර්ය උත්තමාවියක් ඉති විශාල සිල්ලම්මලා තම්පාසකම්මලා පිටසක් ඉන්නකොට ජීතවනාරාමේ සවැත් නෝන සරුවත් ඥානසේ ඉන්නකොට විසාකාව ගිහිල්ලා ඇහුවා ඒ සිල් රකින්න පිරිස්සෝලින් ඔබතුමා ඔබතුමිය මේ සීල් ලකින්නේ මොකටද? මේ දැන් කරන සමාජ ගවේෂණයකට ගිහිලා. ඊට පස්සේ එක්කෙනෙක් කිව්වා මට නිසි කල වයසේදී වැඩි කල් යන්න ඉස්සෙල්ලා ඉක්මනට ස්වාම පුරුෂෙක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මම සීල් ලකින. ඒකෙනෙක් දෙන උත්තරේ. මැදි වයසට ගිය එක්කෙනෙක් කතා කළා මට මේ මරණයට පස්සේ දිවි ලෝක සම්පatti ලැබේවා කියලා. තවත් මැදි වයසට එක්කෙනෙක් පත් වුණා දැසිකෝ මගේ ස්වාම පුරුෂයා පරාඹුවන් නොසයාවා මේවා තමයි මේගොල්ලෝ සිල් ලකිනකොට ගත්ත ඉස්සරහින් තියාගත්ත දේවල්. ඉතින් බුදුරජාන් වහන්සේ කියලා වාර්තා කරා. ස්වාමීන් බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. සියලු කරණ දින උපස්ථාන කරලා සීලේ තඳා වෙලා වැඩගෙන තියෙනවා. නමුත් සිල් ලකින්නේ මොකටද කියලා දන්නේ නැහැ. ඉතින් ප්‍රතිඵල ලැබෙයිද? ඊට පස්සේ ප්‍රතිඵල නොලැබීමට වග වෙන්න ඕනද? ඒගොල්ලෝ නැත්නම් මිසකා වග වෙන්නද? බුදුහාමුදුර වග වෙන්නද? බුදුහාමුදුර වග වෙන්න ඕන. මොකද බුදුරජාන්සේ දන්න කෙනා මේ අතු ඇවිල්ලා තියෙන බුදුහාමුදුරුවෝ ගාවට හැබැයි සිලුත් රකින්නවා දන්නේ ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා ප්‍රඥාව නෙවෙයි මහා කරුණාවක් ඕනේ මේ මිනිස්සු එක එකන ළඟට ගෙන්නලා මේ සිල් ලකින්නේ මේ චේතෝඵලය සමාපත්තියට නැත්තම් චේතෝඵලය සඳහා කියන එක කියලා දෙන්න කොච්චර කල්යයිද කියලා හිතන්න සිල් ලකින්න ඇවිල්ලා සිල් දැක්කත් මේ සිල් රකින්නේ මේ දේ සඳහා කියලා තීරුම් ගන්න පට බේර ගන්නවයි කියන එක ඔය අපි හිතන තරම් ලේසි නෑ පන්තිල් වලින් අට සිල් වලට අට සිල් වලට නව සිල් වලට නව සිල් වලින් දස සිල් වලට සාමරේ සීලට එහෙම නැත්නම් උපසම්පදා සීලයට යයි. ඔතේ ගිය කෙනා වුණත් මේක එල්ල වෙලා තියෙන්නේ මොකටද? එහෙම නැත්නම් ශීලයක් රකිනකොට ඒ එල්ලේට ළඟා වීමට සීලේ සීලබ්බත පරාමාසයක් නොවි රකින්නයි කියලා කිව්වහම සිල් රකින්නම් ජාතික විහිළු කාර්යයන් බවට පත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ දන්නේ මේ රකින්නේ සීලබ්බත පරාමාසයක්ද නැත්නම් මේ වෘත රකින්නවද? එහෙම නැත්නම් මේ සීලෙන් බලාපොරොත්තු වෙච්ච දේ යන්න ඕනේ තැන මොහොතේ මොහොතේ යනවාද? පැයෙන් පැයට යනවාද? දවසින් දවසට යනවාද? රිට්‍රීට් එක රිට්‍රීට් එකට යනවාද කියලා මැනගන්ට දැනගන්න ක්‍රමයක් නැහැ කියන අදහසින් වගේ තමයි පේන්නේ වල්මත් වෙච්ච ගතියක් පේන තියෙන යෝගාවචර දිහා බලනකොට. නමුත් ඒක මනගත හැකි ක්‍රමයක් තියෙනවා. ප්‍රත්‍යක්ෂණය කළ හැකි ක්‍රමයක් තියෙනවා. ඒක බුදුරජාණන්සේ ගුරු මුෂ්ටියට තියාගන්නේ නැහැ. බුදුරජාණන්සේක හෙලි කළා තියෙනවා. ඉතින් අපිට සීල් රකින්නක මම බණ අහන්න සිද්ධ වෙනවා. ඒ නිසා පළවෙනියෙන්ම අපි කළ යුත්තේ සීල අනුග්‍රහිතේ වශයෙන් අපි නොදන්නට මොකද? ඉංගන් නොදක්කට මේ ඉඩමට එන්න ඕනේ. ඇවිල්ලා ඉවරලා දැනගන්න ඕනේ මේ ඉංගන් දැනගන්න ඕනේ මේක එහා උතුරෙන් කොහෙද මායිම දකුණෙන් කොහෙද මායිම මේක තමයි මගේ සීල භූමිය කියලා දැනගන්න බණ අහන්න ඕනේ. බණ ඇහුවේ නැතුවට නැතුව සීල් රැක්කට ඒ Taman රකින්න සීලයේ අලග අලගිය මුලගිය අංග ප්‍රත්‍යක දැනගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කරන දෙවෙනි වශයෙන් සුත අනුග්‍රහිතය අවශ්‍යයි. චේතෝ ඵලයට හෝ චේතෝ ඵල විමුක්තියට චේතෝපල විමුක්තියටෝ චේතෝපල විමුක්ති සමාපත්තියටපත් වෙන්න සීලයක් අවශ්‍යයි. ඒ රකින්න සීලය අලුත් වෙන්න සීත සීලය අනුව හිත අලුත් වෙන්න බණ අහන්න ඕන. එනිසා කිසිම කෙනෙකුටම දැන් මම බණ දන්නවා මට ඕනේ නෑ කියලා කියන්න වෙනවනම් ඒ කියන්නේ බණ කෙරෙහි ඇත්තේ අප්‍රසාදේ මිසක් මේ ධර්මයේ තරම් ගැඹුරුයි. මනලා කරලා ඉවර කරන්න බෑ. ඒ නිසා අපිට නිතර නිතර බණ අහන්න. මේක අපි මේ වැඩගත් වැඩමුළුවක වැදගත් වෙලාවක් බණ සඳහා ගත කරලා තියෙන්නේ. ඒ වුණාට සරුවචනාංශය හොඳටම දන්නවා සද්ධාවෙන් යුත්ව සිල් රැක්කත් සද්ධාවෙන් යුත්ව බණ ඇහුවත් මේ සීලයක් රැකීමේදී මතුවෙන ප්‍රශ්නය මේ බණේ නොකිය වුණොත් ඒ යෝගාවචරයට ප්‍රශ්නේ මතු කරලා උත්තරේ ලබා ගන්න ආයෙ මෛත්‍රී බුදුහමරකම් ඉන්න වෙනවා. මම සීල් රකින්නවා මේ සිල් ලකිනකොට මට මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ අහන්න වටින එකක්ද? ඒක මම මේ බුදුහාමුදුරෝ දැක්ක වෙලාවදී නැත්නම් කල්යාණ මිත්‍යා දැක්ක වෙලාවදී සත්පුරුෂය දැක්ක වෙලාවදී අහන්න ඕනේද කියලා දැනගන්න නම් ඒ යෝගාවචරය ධර්ම සාකච්ඡාව අගය කරන්න ඕනේ. ප්‍රශ්නයක් වශයෙන් මේක මම ඇහුවේ නැත්නම් නොකිය වුණොත් වැඩි වෙන්නේ නැහැ කියලා ධර්ම සාකච්ඡා අනුග්‍රහිතයක් අවශ්‍යයි. එතකොට මේ සීලය ගැනයි මම මේ කතා කරන්නේ. මේ සීලය පිරිසුදු කර ගැනීමට ධර්ම සාකච්ඡාවක් ඕනේ වගේම සමාධිය පිරිසුදු කරගන්න, ප්‍රඥා පිරිසුදු කරන ධර්ම සාකච්ඡාවක් ඕනේ. ඉතින් නිකමට හිතන්න මේ සියල්ල ਸਰබලදාරි දිව්‍යන් වහන්සේ විසින් කියන ලද සුද්ධ ලියවිල්ලේ තියෙන එකක්. උඹලා උඹලා කරපල්ලා මේක ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ කිව්වොත් කොහෙද යන්නේ කියලා. සුද්ධ ලියවිල්ලේ තියෙන්නේ අහපල්ලා කරපල්ලා උඹලට මේක ප්‍රත්‍යක්ෂණය කරගන්න බෑ. ඒක දෙයන්නාසික විනිශ්චය ශේෂ්ත්‍රයේ තියෙන්නේ. මෙන්න මේ වගේ ආගම් තියෙන තැනක තමයි බුදුරජාණන් වහන්සේට මේ ditta dhamma වශයෙන් මිනිහැකි කිරිය හැකි දෙයක් ඉදිරිපත් කරලා මනුස්සයන්ට මේක මැනගැනීමේ කෙරගැනීමේ ශක්තිය අතර දීලා අන්ත අධිකාරී ශක්තිය අතර දීලා ඒක නොදන්නා ඉහළ ඉන්න දෙයියෙකුට දෙනවට වැඩිය මේ දන්න මනුස්සයාට දෙන එක හොඳයි කියලා ඒ මානව ප්‍රජාට හේතු ගන්නලා දෙනවයි කියන එක අපිව හිතන තරම් ලේසි නෑ. ඒ මොකද මේ ආගමික සංවිධාන ඉතාමත්ම ඡණ්ඩයි පරුසයි. ඒගොල්ල කැමති නෑ මේ සාකච්ඡා කරලා විසඳන අත්දැකිය හැකි දෙයක් දෙන්න. ඒගොල්ල හරිය කැමති මේක දෙයියන්ගේ තීන්දුවක්. උඹලා නිකන් නරපණු. උඹලට මේව කරන්න බෑ. මං කියන දේ කරපල්ලා කියන දේවල් වලට අපේ අමන මරිමෝඩ බෞද්ධය කොච්චරද කැමතිද කියනවනම් අපේ බෞද්ධය කොච්චරද දෙයියෝ පිටිපස්සේ යනවද කියන එකෙන් හිතා ගන්නවා. මෙච්චර ලස්සන තර්ක කරලා පෙන්වන්න පුළුවන් ධර්මයක් පෙන්ලා බුදුහාමුදුරු ඇති හැටිය දැක ගැනීමයි මේකේ කරණ තියෙදි කියද්දී අපි කොච්චරක් ඒ බලය අපිට බුදුහාමුදුරු දීලා තියෙන මේ නිෂේධ බලය අපිට දීලා තියෙන මේ ප්‍රත්‍යක්ෂ බලය අපි අරයට දීලා මෙයාට දීලා දෙයනාන්තයට දීලා එහෙම නැත්නම් නිකාය නායක හමුසරණ දීලා මේ කටයුතු කිරීමෙන් අපි බුදුහාමුදුරට නිග්‍රහ කරනවායි කියලා පොඩ්ඩක් හේතු ගන්නලා දෙන්න පුළුවන් වුණොත් ධර්මයට නිග්‍රහ කරනවායි කියලා ඊතු ගන්නලා දෙන්න පුළුවන් වුණොත් තමන් මේ කරන භාවනාවට තමන් නිග්‍රහ කර ගන්නවා කියලා ඊතු ගන්න ගන්න පුළුවන් වුණොත් ඒක නා තමන තියෙන ප්‍රශ්නය නොපැකිල ධර්ම සාකච්ඡාවේ ඉදිරිපත් කරાવી. හැබැයි මේ ධර්ම සාකච්ඡාවේ ඉදිරි කරන ප්‍රශ්න ඉදිරිපත් කරන ප්‍රශ්න දැනට මේ මුස්ලිම් කට්ටිය වෙනම රාජ්‍යයක් කරන්න හදනවා ඒ යුද්ධෙදි කී දෙනෙක් මැරුණද සල්ලි කොච්චර ගියාද කියන එක නෙමෙයි අහන්නේ මම මේ රකින්න සීලය මේක සීලබ්බතයක් වෙනවද සීලයක් වෙනවද මම මේ කරන එක සමාජයක් වෙනවද නැද්ද කියනවා මිසක් මේ රට රාජ්‍ය වල තියෙන දිග පළල එව්ව නෙවෙයි බුදුහාමුදුරත් එක්ක කතා කරන්න තියෙන්නේ. නිසා සාකච්ඡා අනුග්‍රහිතය මේ වැඩපිළිවෙල ඉතා වැදගත්. අපි දැන් එකේ සිට දෙක දක්වා වේලාවක් ගත්ත ධර්ම සාකච්ඡා සඳහා. මෙන්න මේ කාරණා තුන තියෙන කෙනාට විතරයි තැනකට වාඩුණාට පස්සේ භාවනාවකට සමතයකට හිත දාන්න පුළුවන් වෙන්නේ. මොකද එයා දන්න ප්‍රශ්නයක් ආවොත් මට එක්ක ධර්ම දේශනාවෙදි උත්තර ලැබෙයි නැත්නම් ප්‍රශ්නයක් කාලා විශ්ත කරන්න. මම මේ රකින්න සීලය බයට වෘතයක් විදිහට කරන එකද නැත්නම් හිත පිරිසුදු වීම සඳහා වෙනවද කියලා යෝගාවචරය එතකොට වග වෙන්න පුළුවන්. එහෙම නැතුව කවදාකවත් සමාධියක් වැඩෙන්නේ නැහැ. ඒ නිසාම ਸਰුවචනාංශේ අවිපටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි කියලා සඳහන් කරලා තියෙනවා. ආනන්දේ යම් කිසි කෙනෙක් දක්ෂ කුසල සීලයක් රකින්නනගේ හිත එnde එnde එnde විපිලිසරකම නැති වෙනවා. අන්දමන්ද වෙන ගතිය නැති වෙනවා. තමන් කරන දෙයට එල්ලයක් එකලාශයක් මතුවෙනවා මේ තමයි සීලේ තියෙන සීතලකම මේ සීලේ තියෙන හැදියාව නමුත් සීලයක් රකින්න රකින්න කවුරු හරි අනුන් සිල් ලකින්නේ නැහැ කියලා හිත නරක කරගන්නවා නම් එතන සීල්පත කැඩුනයි කියලා හිත නමනාප කරගන්නවා නම් මේ තීරගෙම පේන්න තියෙන මේ තීලේ කියන දෙපැත්ත කැපෙන ආයුධෙන් තමයි කපා ගන්න. නිසා භාවනා කරන්න ආපු කෙනා මතක තියාගෙන ඉන්න තමයි මේ සීල අනුගහිත උපරීමෙන් කරන්නේ. අපි ඒ සඳහා පොදුවේ උපාසක උපාසිකයන්ට මේ අටසිල් සම්මතයක් වශයෙන් දීලා තියෙනවා. මේ අනික් කෙනා සිල් රකින්න නැද්ද කියන එක Tamanට බාධාවක් කරගන්න එපා. මේ රකින්න නැත්නම් Tamanට ඒක දිහා බලහින්න බැරි නම් කරුණාකර සංවිධානයේ ගිහිලා කියන්න මෙන්න මේ කටයුත්ත නිසා මට බාධායි කවදාකවත් ඒ සිල් නොරකින්න කෙනාට උත්කෘෂ්ඨ වශයෙන් සිල් රකින්න කෙනත් එක්ක ඝනසිනු සාකච්ඡා කරන්න යන්න එපා. මොකද මේ විශේෂ පොඩි එකක් නෙවෙයි. ලොකු ශේෂ්ත්‍රයක්. ඒ නිසා සිල්පද තමයි උපරිමේ රකින්න. නමුත් වෙන කෙනෙක් සිල්පද කැඩුවයි කියලා තමන්ගේ හිත දූෂ්‍ය කරගන්න එපා, පව් කරගන්න එපා. එහෙම කෙරුවොත් අපිට සමාධියක් කවදාකවත් ගන්න බෑ. අපිට තියෙන්නේ මේ මෙතෙන්ද ඇවිල්ලා මෙතන එක එක කරන මේ මේ දේවල් කරනවා මේ මේ දේවල් කරනවා කියලා හිතමනාප කරන්න. ඉතින් හැම ඒන කටියක් තියෙන්නේ ලොකෝ කැපකිරීමකින්. නමුත් ආවට පස්සේ අඩුපාඩුකම් වෙනවා. තමන්ගෙනුත් වෙනවා. නමුත් ඒක උත්තරයක් දෙන ක්‍රමයක් සැකහැර ගන්න ක්‍රමයක් අපිට තියෙන්න ඕන. නමුත් Tamanට ඒක අවශ්‍ය නැහැ. ඒක සංවිධානයට බාර දෙන්න. එතකොට Tamanට මේ ලැබිච්ච අවස්ථාව සමත භාවනාවක් සඳහා විපස්සනා භාවනාවක් සඳහා කරගෙන යන්න පුළුවන්. ඒ නිසා අර කියන සීලානුග්‍රහිත, සුතානුග්‍රහිත, සාකච්ඡානුග්‍රහිත වෙච්ච කෙනාට යෝගේ යෙදුනොත් සමතානුග්‍රහිත, විපස්සනානුග්‍රහිත වෙන්න පුළුවන්. එහෙම නොවුනොත් අපි gedara හිටියට වැඩිය පව් කර ගන්නවා මෙහි ඇවිල්ලා. මේ අනවශ්‍ය අනවම පටලවාගෙන. ඉතින් ඒක නිසා අපි මූලික අදහස ඒක නෙවෙයිනේ. අපිට තියෙන්නේ මේ තිබුණට වැඩිය චේතෝ ඵලයක්, චේතෝ සමාධියක්, විමුක්තියක් ලබා ගන්න එකනේ. ඒ නිසා මේ දී ඇති ඉඩේ මේ අනුග්‍රහිත දන්න කෙනා තමන් උපරීමෙන් ඒකට අනුග්‍රහ කරලා තමන්ට අවශ්‍ය කරන මේ චිත්ත වීකේ ලබා ගන්නවා මිස කරගන්න බැරි වෙච්ච දේවල් අනුන් කරදු වැඩි අනුන්ගේ දක්ෂකම් පටලවා ගන්න තියෙන අඩු වෙනවා. ඒ නිසා අනුග්‍රහිත සූත්‍රය මෙතෙක් කරපු හැම වැඩමුළුවකදීම මුලදී කෙටි වශයෙන් හෝ මම මතක් කරන්න යෙදුනා. මොකද ඒක ඒ තරම වැදගත්. මේ එන එකන තමන්ගේ යුතුයකම් බහාරය. මගේ වගකීම් ටික තේරුම් ගත්තේ නැත්නම්, ඒක සාමූහික වශයෙන් තේරුම් ගත්තේ නැත්නම් පිරිසට සිල් පිරිසක් කියන්න බෑ. සීතල පිරිසක් කියන්න බෑ. හැදිච්ච පිරිසක් කියන්න බෑ. එහෙම නොවුනොත් වැරද්ද යන්නේ සංවිධානයේට. ඒක හොඳට මතක තියාගන්න මේ පුද්ගලයා නෙවෙයි. ඒ පුද්ගලයා එක එක තාරාතිරම් වලින් ආපු අය. සංවිධානය හොඳට තියෙනවා නම් ගමන තියෙයි. ඒක නිසා මේ වැඩ දැන් දේශනා පටන් ගන්නකොටම මේ මූලික පිටිය සකස් කර ගැනීම අපි කරගන්න ඕනේ. හැම කෙනාම මතක තියානින්න ඒ සීලෙන් අනුග්‍රහ කිරීම, සුතයෙන් අනුග්‍රහ කිරීම, සකච්ඡාවෙන් අනුග්‍රහ කිරීම, තමන් සමත විපස්සනා වශයෙන් භාවනා කිරීම පෞද්ගලිකවත් සාමූහිකවත් අපි වග වෙන්න ඕන. එතකොට මට ඒකට පොදි වචනක් දෙනවා සාමය කියලා කියයි. එතකොට බුදුහාමුදුර සඳහන් කරනවා සමග්ගාණං තපෝසුකෝ. සමගිය වාසනා වාසය කරන්නන්ට තපස භාවනා සුඛය. එහෙම නැත්නම් විෂම රෝද යදපු වාහනේ යන කෙනෙක් වගේ මුළු ගමන පුරාම දඩබඩ ගාලා ජරබර ගගා තමයි යන්න වෙන්නේ. මොකද පිරිස සාමේ නැහැ. පිරිස සාමේ ගණ්ඩන එක එකනත් සමස්තයක් වශයෙන් මේ අනුග්‍රහ කටයුතු දේවල් වලට අනුග්‍රහ කිරීම අපි විහිං එකලස් කරගත යුත්තක් බව තේරුම් ගන්න ඕනේ ලද මේ චිත්තක්ෂණේ ලද මේ ක්ෂණ සම්පatti. ඒ ටික මතක් කරාට පස්සේ මේ අපි සුත්‍ය අනුග්‍රහිතේ පින්ස මේ දාගන්නා කාලය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන දීච්ච පසු කාලීනව ධර්ම සංගායනාවේදී සංගීතකාරක මහා ස්වාමීන් වහන්සේලා විසින් දසුත්තර සූත්‍රය කියන නම් කරන්න දීච්ච දීඝනිකායේ සඳහන් අවසාන සූත්‍රය. ඒක හරි වැදගත්කමක් තියෙනවා හැම ආරම්භකයේදී මම මතක් කරන්න යෙදුනා බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරා ඒ ඒ චරිත අනුව ඒ ඒ ඒ භූවිෂමතානුව අවස්ථානුකූලව දේශනා කරන දේ දැනුම් සම්භාරය මේ තාක්කල් වෙන අවුරුදු 2600ක්ම අඩුබඩු කඩා ගන්න නැතුව ගේන්න නම් මේව ගොනු කරන්න එපායි. ගමනක් යන්න හදනකොට අපි බඩු අඩු කරනවා ගොනු කිරීමක් කරනවා තියෙන විදිහට ගෙනියන්න බෑ. අන්නේ ගොනු කිරීම කරන්න බෑ දැනුම පිළිබඳව වශියක් ස්වාමිත්වයක් නැති කෙනෙකුට දැනුම දන්නේ නැති කෙනෙකුට දැනුම ගොනු කරන්න හදනවා කියලා කියන්නේ හරක් බාල හරක් ගානක් බලා ගන්න මිනිහා හරක් ගානවා දන්නේ නැත්නම් උගෙන් කවදාකවත් හරක් කාල හරක් රැළ රැකේ කියලා හිතන්න අමාරුයි. හරක් රැළ රැකෙන්නේ හරක් අඩුවනේ ගානවා දන්න මිනිහා. මේකේ ගොන්නු මෙච්චරයි දෙන්නු මෙච්චරයි නෑම්බියෝ මෙච්චරයි කියලා දන්න මිනිහෙකුට රැකෙන්න පුළුවන්. අන්නේ වගේ තමයි මේ ධර්මය ගොනුකරනද අරසකරනද ඒකට අධිකාරී ශක්තියක් ඕනේ මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට මේ බුදුජානනාසේ දුන්නේ ධර්මයේ පිළිබඳ අගතව තනතුර නැත්තම් ධර්ම තේනාධිපති. බුදුරජාණන්සේගේ පළවෙනි සෙන්පතිය ධර්මයේ පිළිබඳ. ඉතින් උන්වහන්සේ හිතාගත්තා බුදුරජාණන් වහන්සේ මේ ගැන ඉතර උත්සුක වෙන්නේ. උන්වහන්සේ අවශ්‍ය තැනදී අවශ්‍ය ධර්ම දේශනා කරනවා. පසු කාලයක් එනවා ඉස්සරහට මේ සාසනේ ඒ වෙනකොට මෙවුවා ගොනු කරලා තිබ්බේ නැත්තම් ගමනක් යන්න අමාරුයි. ඒ නිසා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සරුවත් යනාස කලින් පිරුණම් බෑවා. ඒ නිසා උන්වහන්සේට සිද්ධ වුණා නැත්නම් උන්වහන්සේගේ යුග මෙහෙවරක් වුණා. නැත්නම් උන්වහන්සේට තියෙච්ච භාරය තමයි මම ගොනු කරන එක. ඒකට සාරිපුත්‍ර සංඝ හරිම දක්ෂයි. ඒ නිසා උන්වහන්සේ සංගීති සූත්‍රයේ දසුත්තර සූත්‍රයේ වගේ දැනුම ගොනු කිරීම පිළිබඳ ප්‍රථම මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රථමතාවට කියලා කියන්නේ මේ කාම සම්පත්තිය සඳහා නෙවෙයි විමුක්තියක් ගැන හිතලා වටිනා දැනුම් සම්භාරයක් ගොනු කිරීම අතින් අද්විතීය සේවයක් අසහාය සේවයක් වෙලා තිනවා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉෂ්ට කරන්නට යෙදුනේ ਸਰවචනාංශේ වැඩ ඉන කාලේ නිසා මේකට විවේචන හෝ අඩුවීම් සහ වැඩිවීම් වෙලා නැහැ. මේක ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නොකළා නම් ඒ වුණ පූර්ණ කරන්න කවුරක්වත් නැහැ. ඒ සඳහා සාරිපුත්‍ර සාංශේ එදා යුගයේ බලනකොට ඉතාම ගැඹුරු දෙයක් කෙරුවේ දැන් නම් පොඩි දරුවෙක් වුණත් දන්න 10ට ගණන් කරන ක්‍රමයට ගිහිල්ලා තියෙනවා. උන්වහන්සේ ප්‍රශ්න 10ක් අරගෙන ඒ ප්‍රශ්න 10 විස්තර කරනවා තමන්ට වැඩියෙන්ම උපකාරක ධර්ම එක මොකද්ද? තමන්ට වැඩියෙන්ම උපකාර ධර්ම දෙක මොකද්ද කියලා අහුවොත් කොහොමද කියන්නේ? Tamanට වැඩිම උපකාර කරන ධර්ම තුන මොකද්ද කිව්වොත් කොහොමද කියන්නේ? Tamanට උපකාරක ධර්ම හතර කිව්වොත් කොහොමද කරන්නේ? කියන්නේ කොහොමද? පහ කියලා කිව්වොත් කොහොමද කියන්නේ? හය කිව්වොත් කොහොමද? 7 8 9 10. එතකොට උපකාර ධර්ම එක කියනකොට දෙකට දෙන උත්තරේ ගැලපෙන්නේ නැහැ. ව්‍යාකරණයට ගැලපෙන්නේ නැහැ. ප්‍රශ්න ගැලපෙන්නේ නැහැ. ඒ එක කියනකොට එකම දාන. දෙක කියනකොට දෙකයි. තුන කියනකොට තුනයි. ඊට පස්සේ අහනවා ඒ උපකාර ධර්ම තමන් පෙරපිනට හෝ ප්‍රයෝග ඥාන වලින් ලං කරගත්තට පස්සේ තමයි විසින් වැඩි යුතු එක ධර්මය මොකද්ද? වැඩි යුතු ධර්ම දෙක මොකද්ද? වැඩි යුතු ධර්ම තුන මොකද්ද? වැඩි යුතු ධර්ම හතර මොකද්ද? 5 6 7 8 9 10. එතකොට ඒ විදිහට උපකාරක ධර්ම ලැබිලා තමන් වඩ아가න යනකොට දත යුතු අතිරේක කරුණු මොනවද? පරිඤ්ඤය ධර්ම එක මොකද්ද? දෙක මොකද්ද? තුන මොකද්ද? මේට වැඩි ක්‍රමයක් බලන්න බොහොම සරල උපක්‍රමයක් කරන් තියෙන්නේ. ඒකට සාරිපුත්‍ර සාංශේ ගොනු කරපු ක්‍රමයට 84000ක් ධර්මස්කන්ධෙම ගොනු වෙලා තියෙනවා. ඇත්තටම ගත්තොත් පළවෙනි ප්‍රශ්න 10 වෙනකොටම ප්‍රශ්න උත්තර ඔක්කොම ධර්ම ඔක්කොම පිටු වෙලා තියෙනවා. උන්වහන්සේ කියන විචක්ෂණ භාවයට කියනවා ඒක දෙකේ චක්‍රෙන් ආය වාටියක් දාන්න. ඊට පස්සේ තුනේ චක්‍රෙන් ආය වාටියක් දාන්න. හතර චක්‍රෙන් ආය වාටිය එකම තැනකවත් ව්‍යාකරණයකවත් ඉදිරිපත් කිරීමේදීවත් ධර්ම પરම්පරාවේදීවත් අඩුවක් නැහැ. ඉතින් මේ වාගේ ගෙත්තමක් ගොතනද මේ වගේ සිත්තමක් මේ පින්තාරු කරන්ඩ උන්වහන්සේ ළඟ කොච්චර අතරගත නිල්ලු ගෙඩියක් වගේ දැනුම් සම්භාරයක් තියෙන්න ඇද්ද ඒකෙන් උනේ මොකද්ද අපට අවුරුදු 2005 ඉතර පස්සේ ඉපදිලා ඒක දිගහැරලා බලනකොට කහ කෑල්ල දෙකට කැඩුවා වගේ ඇතුළත තියෙනවා මේ ධර්මයේ ධර්ම නියාමයක් ඒ ධර්ම නියාමයේ දන්න කෙනාට කොයි කොනෙන් මොන ප්‍රශ්නේ ඇහුවත් ඒක මතුවෙන්නේ උල්පතකින් වතුර එන්න වගේ. සර්වචනාංශිකේ වචනෙන් කියනවනම් ඒ ධර්මයේ තියෙන්නේ කොතනින් බැලුවත් විමුක්ති රසය. උපමාවකට සර්වචනාංශේ සඳහන් කරලා තියෙනවා. මුහුදු මහා මූද සාගර මෙච්චර ගාණක් තියෙනවා. කොයි සාගරයට ගිහිල්ලා ඇඟිල්ල ගහලා බැලුවත් ලුණු රසයි. උතුරු පැත්තෙන් ගියත් දකුණු පැත්තෙන් ගියත් සාන්තිකර සාගරයට ගියත් පැසිෆික් සාගරයට ගියත් එකම ලුණු රස ඒකේ මේ ධර්මයට බැහැගත්තට පස්සේ ඒකේ තියෙන එකම විමුක්ති රස ඒ විමුක්ති රස දන්නේ නැති කෙනාට තමයි අනුග්‍රහ කරන්න හැටි දැනගන්න බැරි ඒ විමුක්ති රස දන්නේ නැති කෙනාට තමයි මේ අපි යන්නේ කොහෙද කියලා දැනගන්න බැරි ඉතින් මේ විමුක්ති රසේ වැටහෙනකන් අපිට මේක සුතින් අනුග්‍රහ කරන්න වෙනවා අපිට සාකච්ඡා වලින් අනුග්‍රහ කරන්න පුළුවන් වෙනවා. එතකොට බණ ඇහිමෙන් අසුතං සුනාති පෙර නෑසු නොවිරු දේවල් ඔන්න අහන්න හම්බ වෙනවා. සුතං පරියෝදපේති අහන ලද දේවල් පිරිසිදුව එකට පස්සේ එකක් මේක එක මේක දෙක මේක තුන කියලා පිරිසිදු වීමක් වෙනවා. කංකං විතරති තමන්ට සැක තිබුණදී ඒක ඉබේම කියව නැත්නම් ධර්ම සාකච්ඡාදී එළි වෙනවා. දිට්ඨින් උජ්ජු කරෝති ඉස්සර අපි සීලේ පිළිබඳ විවිධාකාර දුර්ල මත අපේ තිබුණේ ඒවා පිරිසුදු වෙනවා. සමාධිය පිළිබඳ ගොඩාක් මතිමතාන්තර ඒවා පිරිසුදු වෙනවා. ප්‍රඥාව පිළිබඳවත් ගොඩාක් මතිමතාන්තර තියෙනවා ඒවා ඍජු වෙනවා, දෘෂ්ටිය ඍජු වෙනවා. චිත්ත මනස පසීදති ඔය මොනම දෙයක් නොවුනත් බණක් අහනකොට හිත සන්තෝෂ වෙනවා. බත් වේලක් කෑවා මේ ඔක්කොම දේවල් ධර්ම දේශනාවකින් ලැබෙන නිසා සරුවච්චන් වහන්සේ විසින් ඒ ගලපලා දේශනා කරලා දේවල් මේකට අග්ගල හදනවා වගේ අලුව හදනවා වගේ පිඩු කර ගන්න පුළුවන් ගතියක් හැමෝම ළඟ නැහැ. මේකට හොඳම නිදර්ශනය තමයි ඒ නිගණ්ඨනාත පුත්ත කියන මහාවීරගේ අභාවයේ සිද්ධුනේ සරුවචනanse වැඩ ඉන්න වෙලාවේ. සරුවචනanse මතක් කරා ඔය කෙනාට නිෂ්ඨාව පෙන්වන නිවන හරියට දැකලා ප්‍රත්‍යක්ෂණය කරගෙන මානවය හරි තැනකට නොකර නොකරන්නක් නිසා මෙයා අභාව પ્રાપ્ત වෙලා සුමානයක් ඇතුළත ගෝලියෝ ගහ ගන්න පටන් ගන්නවා. ඒ මොකද එක එකනට එක එක දේවල් කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ හරියම එක එල්ලයකට යනවා නැත්නම් ඒකාග්‍ර කරනවා. ඒගොම මේ දේ ලබාගත් කට්ටිය විසිරී හිටියත් සමස්තයට එනකොට ගොනුවකට එනවා. එහෙනම් අර වගේ ඒකායන නිවනක් නැති සමස්තයක් නැති දෙයක ওই ටික ගොනු කරගෙන හිටියට සාසුණවන්ත ඉන්නකම් එයාගේ පෞද්ගලික බලතල වලින් ඊට පස්සේ ගෝලයන් අතට ගිය ගමන් කා කොටා වැටෙනවා. ඒක තමයි සිද්ධ වුනේ හැම ප්‍රසිද්ධ ආගමකම. ඒගොල්ලෝ එක්කෝ මේ ආගම් නායකයා ඉන්න කාලෙම අපෝස්තල් ලොරුපත් කරා. එහෙම නැත්නම් අනුගාමිකයෝපත් කරා. එක්කෙනෙක් එකක් කියනකොට අනිත් එකන සම්පූර්ණයෙන්ම කියනවා එහෙම එකක් කිව්වේ නැහැ. මම මේ අහලා කියන්නේ ඕක නෑ කියලා. ඉතින් මේ දෙන්න ගහ ගන්නකොට අනුගාමිකෝ මේ දැක්කෝ ආසුනාසේ දැකපු ditta ධම්ම වශයෙන් දැකපු කට්ටිය මෙහෙම ගහ ගන්නකොට පස්සේ කහලෙන කට්ටිය. හුදුට කියලා බලන්න වෙලා නැතු ඇති වෙලා තියෙනවා ඒ එක එක අනුගාමිකයා මොන මොන දේවල්ද කියලා තියෙන කියලා. තන්නේ ක්‍රම සාස්ෘණ වහන්සේට විරුද්ධ වෙන වචන කතා කරලා තියෙනවා. මේ සර්වඥ භාසිතේ දැන් උනත් කවුරු හරි ඉන්නවද බලන්න මේ ත්‍රිපිටකයේ තියෙන වචනයක් වෙනස් කරන්න පුළුවන් జగතෙක් මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මේ කවුරක්වත් නැහැ. ඒකේ ඒ තරම් මේකේ ගුණයක් තියෙනවා. ඉතින් අපි මේ ස්කෝලර් පන්ති වල ගිහින් මොනවද උගන්වන්නේ කියලා හිතන්න. මේ තරම්ම දුරදි කියන ගුණයක් තියෙන ධර්මයේ තියෙද්දී මොනවද අපි ඉගෙන ගන්න? ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒව පැත්තක තියලා ඇවිල්ලා මේකටම පේ වෙලා කටයුතු කරන ගමන් ඉගෙන ගන්න. හැබැයි ඉගෙන ගන්න අපි අපි ගමනට අවශ්‍ය ටික විතරයි. ඒකයි මේ සාරිපුත්‍ර සාංශේ ගොනු කිරීමෙන් කරන්නේ දසුත්තර සූත්‍රයේ. අපි මේ 110 වෙනි වැඩමුළුවේ යනකොට 1 2 3 පාඩම් පන්ති ඉවර කරලා තියෙනවා. අපි හිටියේ හතරේ පොතේ. හතර පොතේ දෙවෙනි ප්‍රශ්නේ අපි ඉවර කරා 110 වෙනි වැඩමුළුවේදී මම ඒක පිළිබඳව කෙටි සමාලෝචනයක් මේ වෙලාවේ කරනවා මොකද ඒක වැදගත් වෙනවා ඉතිහාසයේ වැදගත් වෙනවා අපි ඊගාවට ගන්න මේ 111 වෙනි වැඩමුළුවට ගන්න ප්‍රශ්නේදී 109 110 වගේ වැඩමුළුවලදී මේ හතරේ ධර්ම අහනකොට ඉස්සල්ලාම සාරිපුත්තු සාන්ති අහන්නේ කතමේ චත්තාරෝ ධම්මා බහුකාරා කවුරු හරි ඇහුවොත් මේ ਸਰවඥ සාසනේ ඊතර මෙතර පීනපු කෙනෙක් වතින් උඹට වැඩියම උදව් උදව්පකාර කරන ධර්ම හතර මොනවද කියලා ඇහුවොත් මොකද්ද උත්තරේ ධර්ම එක මොකද්ද දෙක මොකද්ද තුන මොකද්ද කියලා අහලා උත්තර දීලා සාරිපුත්‍ර සාන්තිය අහනවා නැත්නම් ප්‍රශ්නයක් අපේ ඔළුවට දානවා යම් කිසි කෙනෙක් ඇහුවොත් තමන්ට වඩාත්ම උපකාරක ධර්ම හතර මොකද්ද කියලා මොකද්ද උත්තරේ ඒකට අපි වෙහෙස කරවන්නේ සාරිපුත්‍ර සාන්තිය උන්වහන්සේ උත්තරේ දෙන්නයි මේ ප්‍රශ්නේ ගොනු කරන්නේ උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා කාරණා හතරක් ඉතාමත්ම උපකාර වෙනවා කෙනෙකුට ඒ චේතෝඵල විමුක්ති නැත්නම් සමාපත්තිය ලබා ගන්න ප්‍රතිરૂප දේශ වාසී පිං ඇති බිමක උපදිනකම යහ ඒ පිං ඇති බිමක ඉපදුනේ නැත්නම් ඒ කෙනාට ඉරපෑවුවට දොර දොර ජනල් වහලා තිබ්බොත් ඉරේ උණුසුමක්වත් ආලෝකයක්වත් ලබා ගන්න බෑ වගේ අපි නොගැලපෙන භූමියක ඉපදුනා නම් අපිට මේ වගේ දෙයක් ගැන හිතන්න වෙන්නේ මොකද එතකොට සංස්කෘතිය වෙනස් පරිසරය වෙනස් හිතන්න උතුරු කුරු දිවයින හෝ දකුණු කුරු දිවයිනක වගේ තැනක අපි ඉපදුනා නම් ඉතින් එහෙ නිරක්ෂයට බොහෝම ඈතයි උගාවක්ම සීතලයි ඉන්නේ සත්තු මරාගෙන කන ජීවිතයක් විතරයි ඉතින් ඒක නිසා මේ මිනිස්සුන්ගේ ජීවිත දිහා බලනකොට කවදාකවත් සාමයක් එහෙම නැත්නම් චිත්ත හිතේ පිබිදීමක් ලබා ගන්න බෑ එසේ ඉවට කියනවා අප්පතිරූප දේශ කියලා. ප්‍රතිරූප දේශයක ඉපදීමම වාසනාවක්. ප්‍රතිරූප දේශවල ඉපදිලා කාලකන්ණි කරන පිළිසිතිය බලන්න. ප්‍රතිරූප දේශ වාසයක ඉඳගෙන ඒක නොදැන මේ ප්‍රතිරූප නොවන දේශවල ඉන්න අමණයන්ගේ වැඩ කරන දිහා බලනකොට ප්‍රතිරූප දේශ වාසික ඉපදීමට වඩා වැදගත් වෙනවා Taman ඉන්න ප්‍රතිරූප දේශ වාසික බව දන්නකම. උඟ දෙනෙක් දන්නේ නැහැ. උඟ දෙනෙක් ඒ ලැබිච්ච ප්‍රතිරූප දේශේ පාවිච්චි කරන්නේ මේ සාමාන්‍ය මිනිස්සු කරන විදිහට කාමයේ සඳහා එහෙම නැත්නම් තිරසනු කරන වැඩ සඳහා. ඉතින් ඒක නිසා සාරිපුත්‍ර සාන්තර සිද්ධ වෙනවා කියන්නේ ප්‍රතිරූප දේශ වාසේ ඉන්නේ නැත්තඳ දැනගල්ලා ඔය ආධ්‍යාත්මික ගමන සඳහා තමා ඉන්න ප්‍රතිරූප දේශයක බව ඒකම ලොකු දෙයක්. ඒක ගැන දන්නේ නැත්නම් ඒක ඇති වාසියක් නැහැ. නිසා ප්‍රතිરૂප දේශ වාසියත් අවශ්‍යයි ප්‍රතිરૂප දේශ වාසී කියන එකට සාදු කියන එක සමාදන් වෙන එක අවශ්‍යයි. ඉතින් ලංකාව වගේ රටක් ගත්තොත් අපි දන්නවා ධර්මද්වීපය කියලා අපි මේකට නම් කරනවා. ඒකේ කරන කටයුතු දිහා බලනකොට උදේ ඉඳලා හැන්ද වෙනකන් අපිට කී චිත්තක්ෂණ කීයක් මෙනෙහි වෙනවද මං ඉන්නේ ප්‍රතිરૂප දේශේ කියලා. එහෙම මෙනෙහි වෙනවනම් තමන්ට තමන් කවදාකවත් සාප කරගනීද? තමන් තමන් අවචාවට ලක් කරගනීද අව탁සීරු කරගනීද නමුත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්න අපි චිත්තක්ෂණ කීයක්ද සතුටු වෙන්නේ අපි කොච්චර පෙරපින් කරලා මේ ප්‍රතිරූප දේශ වාසියකට ආවා දන්නේ නැත්නම් දැනගත්ත බවක් මූණෙන් පේන්න නැහැ මතිමතාන්තරවල පේන්න නැහැ ඉතින් ඒක නොලැබීම වගේ තමයි උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි පොට් එකක් ඇවිදිනකොට මැණිකකට පය ගහනවා බරට වදින නිසා ඌ මැනිකට බැනලා යනවා. මිනිහා දන්නේ මේ වට වැදුනේ පය වැදුනේ මැනික් ගලක් කියලා දන්නේ නැත්නම් ඒක මැනික් ගලක් උනත් එකයි මොකක් උනත් එකයි. ඒක නිසා ප්‍රතිරූප දේශක වාදේ කරන කෙනාට ඒක සිහිපත් කර දීමම ලොකු පිනක් නැත්නම් පෙළ පින පරිසම්දීමක්. පින ප්‍රයෝජනවත් වෙන සාරිපුත්‍රයන්ට අපිට මතක් කරනවා. ප්‍රතිරූප දේශක වාසිකව ඉන්න එකන ඒකවත් සිහිපත් කරනවා නම් මම ඉන්නේ දැන් ප්‍රතිරූප දේශයක් කියලා. එහෙම නැත්තම් ඒකටගේ බුණ දිහා බලනකොට හිතේ තියෙන ආතතිය දිහා බලනකොට අසහනේ තියෙන බලනකොට පේනවා හිතියට මොකද ඒක මේ බුද්ධියක් නැහැ. සමාදම් වෙන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ කොතනක හෝ යම් කිසි කෙනෙක් මේ සමේ ප්‍රතිපදාට බැස්සනම් සීලයට බැස්සනම් සමාධියට බැස්සනම් ප්‍රඥාට බැස්සනම් ඒක නා නිතරම සතුටින් ජීවත් වෙන්නේ මේ ලෝකයා කොච්චර දෝ මට කාර් දෙකක් නැහැ, ගෙදර ෆ්‍රිජ් එකක් නැහැ, එයා කන්ඩිෂන් කරලා නැහැ කියලා චර්චුරු ගාවට ඒක නා මේ ප්‍රතිරූප දේශයක වාසය කරන බව දන්නේ දන්නේ නැත්නම් අර වගේ තමයි අපි මනුන් කිරුම් පොසත්කම් මනින් නම් ප්‍රතිරූප දේශ වාසය දන්න කෙනා දන්නවා. ඒ මොනක්වත් නැතුනට සිල් රකින්න පුළුවන්. සමාධිය කින්න පුළුවන්. භාවනා කරන්න පුළුවන් කියලා. අටුවාව කියනවා සිව්වණක් පිරිසේ ඉන්න තැනක් ප්‍රතිරූප දේශයක් කියලා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ඉන්න තැනක් සිව්වණක් පිරිසේ ඉන්න තැන ප්‍රතිරූප දේශය කියලා. ඒක එක එකනට එක එක මත මත අන්තර දෙන්න පුළුවන්. ගිහිල්ලා බලන්න දියුණුම රටක පළවෙනි ලෝකේ රටකට ගිහිල්ලා බලන්න මොනම විදියකින්වත් සංඝයාට වසන්න බෑ. සංඝවංශය තමකට පින්ඩපාතයක් කරගෙන මුදල් පරිහරණය නොකර දෙන දෙයකින් කාලා ඉන්න බෑ. ওই Singapore වගේ රටක පින්නපාතේ ගියොත් නීති කැඩීමක් වෙනවා හිඟා කෑමේ වැරද්දට හිලේ දාන්න. කොහොමඩක්වත් ඒ රටේ ඉව කරන්න බෑ. ඒ වගේම මේ ජනගහනේ වැඩි වෙනකොට වැඩි වෙනකොට ඉතින් සංඝයා වහන්සේලා ඉන්න ඕනේ වහලෙන් වෙන් වෙච්ච තැනක. එකම වහලයක් යට පිරිස ඉන්න තැන් වල සංඝයා වසන්නේ නැහැ. ඒ Singapore එකම ගොඩනැගිල්ලක් අද තියෙනවද බලන්න. සංඝයා වහන්සේ නමකට ඉන්න පුළුවන්. ඔක්කොම එකට එකට යාවෙලා ස්ත්‍රී පුරුෂයන් එක්ක ගැළඳිලා තියෙන්නේ. ඉතින් සංඝයාට ගිහිල්ලා ඉව එක තමයි ළඟින් වෙන්නේ. ඉතින් වසන වසන රාත්‍රිය පහසා ආපත්‍ති කරයි. ඔය ඕනෙම රටකට ගියාට පස්සේ තියෙන ප්‍රධාන දේ තමයි සංඝයා වහන්සේ නමකට ඉන්න තැනක් නැහැ. විශාල મંદિર තියෙනවා විශාල හවුසින් ස්කීම් තියෙනවා මෙච්චර තට්ටු ගන්න මෙච්චර කොට නැගිට තියෙනවා නමුත් අර වහලයකින් වහලේ වෙන් වෙලා ඉඳ තියෙන ගෙයක් හොයාගන්න බෑ. මොකද මේගොල්ලෝ එහෙම එකට නෙමෙයි මේ කොන්නගිලි හදාගෙන තියෙන්නේ ඇංගිලා කාමභෝගී කාමේ කාමේ කරන්න. විවේකීව බණ භාවනා කරන තැනක් නෑ. එනිසායි දියුණුව රටවල් වල අපායක තියෙන ඕන ඔක්කොම ලක්ෂණ ටික තියෙනවා. පෙරිත ලෝකෙක තියෙන ඔක්කොම ලක්ෂණ ටික තියෙනවා. පිසාච ලෝකෙක තියෙන ඔක්කොම ලක්ෂණ ටික තියෙනවා. විවේක වෙන්න තැනක් නෑ. ලංකාවේ ඉන්දියාව වගේ කියලා තියෙන්නේ කොස් ගහකට දෙල් ගහකට බුදියාගෙන හිටියත් තමයි යැපෙන්න පුළුවන්. අපි කවදාකවත් ඒක අගේ කරනවද මොකද අපිට මැකරෝනි නැහනේ. අපිට අයිස්ක්‍රීම් නැහනේ. අපිට යාකන්ඩියන කරපුවව නැහනේ. ඉතින් මේ කොහෙද යන්නද? ඒක කාපු කාපු හැම එකම කුඩු මිරිස් කාපු රිලව් වගේ නියවනවා. දඟලනවා, ප්‍රෙෂර් කියනවා, heart attack කියනවා. මේකටමනේ නඩන්නේ. පීනවාද ලකුණු බලන්න මේ ප්‍රතිරූප දේශක වාසික ඉපදිලත් ඒක පිළිගන්න එක අගය කරන කම ඔයගේ සත්පුරුෂ සංසේවනයේ කිසිම කෙනෙක් බලනවා මේ සත්පුරුෂේ කල්ලාගන්නේ කොහොමද? පිටේ පච්ච කොටලා තියනවාද? නල්ලේ අඟක් ඔය එකක් තියනවාද? නැත්නම් රැස් හිතෙනවාද? ඉතින් අපි මේ සත්පුරුෂය හොය හැමතැනම ඇවිදිනවා එක එකටවත් තේරෙන්නේ නැහැ. සත්පුරුෂයා කවුද කියලා. ඉතින් ලංකාවේ බලන්න උපහාසයට නෙමෙයි මම මේ කියන්නේ ලංකාවේ බලන්න මෛත්‍රී බුදු ජානනාංශය දකින්න පින් කරන කොච්චර කෝටි ගණක් ඉන්නවද කියලා. මෛත්‍රී බුදුහාමුදුර කොහොමද අඳුරගන්නේ කියලා හිතන්න බලන්න දැක්කා. මොකෙන්ද දැනගන්නේ? කිසි කෙනෙක් ඒව මොකක්ද හිතන්නේ පුදුමාකාර විදිහට අඹාගෙන දුවනෝ මෛත්‍රී බුදුහාමරන්ට විසාකාව වෙන්නයි මෛත්‍රී බුදුහාමරට ඉස්සල්ලාම කිරිපිටි පූජා කරන්නයි මේ දඟල කොහොම අඳුරන්නේ අඳුරන්න තමයි ළඟ සත්පුරුෂ ගුණ තියෙන්න එපාය නැතුව කොහොමයි සත්පුරුෂය අඳුරන්නේ ඒක පැත්තක දාලා මේ අරයට පස්සේ ඉක්මනට පහු කරගෙන අපි ඉක්මනට දුවන්න හදනවා මෛත්‍රී බුදුන් දකින්න නිසා සත්පුරුෂයන් නැහැ කියලා හරියට අඳහර පාන ලෝකේ අඬහව ගන්න ඒ මොකද එහෙම කියන හැම එකෙක්ම සත්පුරුෂයෙක් උත්සාහ කරලවත් නැහැ සත්පුරුෂෙක් වෙන්න. නිසා තමන් ළඟ තියෙන සත්පුරුෂ ගුණ ටික නැතුව කවදාකවත් බෑ කාටවත් සත්පුරුෂයා කොහොමද හැසිරෙන්නේ කියලා දැනගන්න. ඒ නිසා සත්පුරුෂයා අපි ළඟට ඇවිල්ලා කියලා දෙන්න යන්නෙත් නැහැ. ඒ නිසා තියෙන මේ ධර්ම අනුව අපි පුළුවන් තරම් සත්පුරුෂ ගුණ වඩන්න නැතුව තියෙන ටික හරි අගය කරන්නේ නැතුව කතා කරන කෙනා බොහෝ විට පශ්චාත්තාපෙලා කතා කරනවා. ඊගාට අත්ත සම්මා පණිදි කියලා කියනවා මේ එල්ලේ. අපි මේ බණ භාවනා කරන්නේ පව් මනුෂ්‍ය ජීවිත ලබන්නේ බුදු කෙනෙක් දකින්න මොන එල්ලේකට යන්නද කියලා ඇහුවොත් එක එකන එක එකන උත්තර දෙන්න. සිල් ලකින්න මොකටද කියලා ඇහුවොත් කියනවා නිසි කලවයේදී මට ස්වාම පුරුෂයෙක් ලැබෙන්නේ. එහෙනම් කියනවා මට බණ දිවි ලෝක යන්නේ. එද මේ ලැබිච්ච ස්වාමපුරුෂයා වෙන මිනිහෙක් වෙන ගෑණියෙක් එක්ක යන්නේ නැති වෙන තමයි සිල්ලාකේ. ඒතර බුදුහාමුදුරු විථාකාවපු ඉඳ හොඳයි බුදු දානන්තේ මැහුවනම් එහෙම දුෂ්කර ක්‍රියා කරපු හය අවුරුද්දට තව ටිකක් එකතු වෙනවා. අනේ අම්මේ මේ කොහොම මේ මිනිසුන්ට කිය මෙච්චර කැප කරාට අත්ත සම්මා පණිති නෑ සම්‍යක් ප්‍රණීතියක් නෑ මොකටද කරන්න කියලා දන්නේ නෑ ඒ නිසා සීලයට සීලබ්බත පරාමාස කියලා එකක් තියෙනවා සමාධිත්වන මිච්ඡා සමාධි කියලා එකක් ප්‍රඥාවට තියෙනවා මිච්ඡා ප්‍රඥාවක් බොහෝ දෙනෙක් ඉන්නේ එතන. ඒක සුද්ධ වෙන්න කොච්චර කල් යනවද? කොච්චර කල් යනවද මේ සීලය සීලබ්බත පරමාසොලින් අයින් කරන සීලයක් ගන්න. බොහෝ දෙනා අත්තකිලමතාණ යෝගී සංඝයා වහන්සේලා උගව දෙනේ මේ අත්තකිලමතාණ යෝගී ගිහියෝ කාමසුකල්ලි බාණ යෝගී. සංඝයා පුළුවන් තරම් Tamanda වද දී ගන්න. මේක පව් කියලා හිතෙනවා. පුදුමාකාර විදිහට හිර කරගෙන මිරිකගෙන මේ නිවන් ලැබේ දැන් ලැබේ දැන් ලැබේ හොදි බහිනවා. මේ කද්දාකවත් මධ්‍යම ප්‍රතිපදාට එන්නේ දැඩි වෘත. ගියෝ පුදුුවන්තරන් රැයටත් කාලා තවත් වේලක් පුළුවන් නම් කාලා ඉතින් පාටි දානවා. ඒ පිටරටෝල කියනවා මේ මිනිස්සු මේ පාටියට ගියාට පස්සේ ඒ තියෙන කෑම පුළුවන් තරම් කාලා ඇති වෙන්න කන් තියෙන නිසා වැසිකිළියට ගිහිල්ලා වමනේ කරලා ඇවිල්ලා ආය කනවා. ඇඟිල්ල ගැහුවට පස්සේ ඒගොල්ලන්ට වෙන ක්‍රමයක් නැතුළු ඒ කෑම එච්ච රසයි. ඉක්මනට දිරවන අඩුයිනේ. ඕකට පැය හයක් විතර යනවනේ. ඒ නිසා බාත් รู ම් එකට ගිහිල්ලා ඇඟිල්ල ගහලා වමනේ කරලා ඇවිල්ලා ආය කනවා. ඒ තරම් කාමභෝගී. කාටද පුළුවන් වෙන්නේ මැදමාවත හොයලා මේක කොහෙද යන්නේ කියලා දැනගන්න. ඒ වගේම පුබ්බේෂ කත පුඤ්ඤතා කියලා එකක් තියෙනවා. පෙරකල පිං ඇති බව. හුඟව දෙනෙක් විශේෂයෙන්ම මට කියන්න පුළුවන් කමඨාන් සුද්ධ කරනකොට ඉදිරිපත් කරනවා වැරදිච්චෙව්වා පෙරදිච්චෙව්වා අමාරු වෙච්චෙව්වා කියනවා. කාටවත් හිතෙන්නේ නැණි ඒ කමඨාන් සුද්ධ කරනකොට හෝ කතා කරනකොට මේ ඊටාම දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් අපිට ලැබිලා තියෙන කියලා. ඊටාමත්ම හොයන්න බැරි දුර්ලභ මනුස්සාත්ම ප්‍රතිලාභයක් ලැබිලා තියෙන කියලා. ඒක ක්ෂණ සම්පත්තිය. ඇහ කන දිව නාසය වපර වෙන්නේ නැතුව මනුස්සාත්ම භාවයක් ලැබුණාට ඒක විදිහට ක්ෂණ සම්පත්තිය කියනවා. ක්ෂණ සම්පත්තියක් ලැබිලා තියෙන බව. එහෙම නැත්නම් සද්ධර්මයේ අහන්න පුළුවන්කම සත්පුරුෂයෝ ඉන්න බව ඕනම් පැවිදි වෙන්නත් පුළුවන් බව මේ ඔක්කොම තියාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් කනපින්දම් ගහනවා පොඩ්ඩක් බලන්න මේ මෙව ලබන්න අපි පෙර ආත්මේ කොච්චර පින් කරන්නද ඒ තාම මදි තාම අඬනවනේ තාම දකින්න බැරි දේවල්නේ. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච බහුකාර්ය ධර්මවත් දන්න මනුස්සයා මොන තරම් සතුටින් ඉන්නවද කියලා හිතන්න. කාට පිංසිට වෙන්නේ? සාරිපුත්‍ර සාන්තිට පිංසිට වෙන්නේ. නැති එකනා නැති දේවල් ගැන කතා කර කර අඬනවා. ඔය ලෝකයේ තියෙන මේ භෞතික විෂයන් වල තියෙන මේ ටික විතරයි. ਸਰවඥාන්සේ විතරයි ලැබිච්ච දේ නැත්තම් දීපු තෑග්ග බාර ගන්න උගන්වන්නේ. ඉතින් මේ හතර හම්බ වෙච්ච කෙනෙක් හිතනවායි කියලා හිතමු. මේ තභාවේ හෝ ලංකාවේ හෝ නැත්නම් බෞද්ධයන් අතර කියලා. ලැබුණාට පස්සේ සාරිපුත්‍ර සාන්තිහන මේ හතර හරිනම්. Tamanට පතිරූපදේශ වාසියත් ලැබෙනවා සත්පුරුෂ සංසේවනත් ලැබෙනවා අත් සම්මා පණිස කියන්නේ එල්ලෙකුත් තියෙනවා අපි පෙරකල පිනක් තියෙනවා දැන් මේ මනස මොනද වඩන්න ඕන මොනද කරන්න ඕන කියලා අහලා ඒක තමයි අපි ගියේ පාර වැඩමුළුවට ගත්තේ සතර සතිපට්ඨානේ වඩන එක තමයි කරන්න තියෙන්නේ. ඔය හතර හම්බු වෙච්ච උන් එක එකක් දැකලා තියෙනවද සතර සතිපට්ඨානේ වඩනවා? හම්බෙච්ච ගමන් පෙන්කල කියලා ඉන්නවා මිසක් කිසිම කෙනෙක් ඒ ලැබිච්ච ක්ෂණය භාවනාට යොදවනවයි කියන එක ඉතාමත්ම කලාතුරකින් වෙන්නේ. කොහාටද අපි මේ ලැබිච්ච වෙලාව ආයෝජනය කරන්නේ? නැත්නම් මොනවද වඩන්නේ? වඩන දේවල් දිහා බලනකොට දිග ලයිස්ට්ුවක් අපි ළඟ තියෙනවා. ඒකේ කොනකවත් සතර සත්‍යපට්ඨානේ නෑ. මේ ළඟදී එක්කෙනෙක් මට කියනවා මේ පාලිසා බෞද්ධ පශ්චාත්තුපාදී ආයතනයට ගිහිල්ලා භික්ෂුවක් වශයෙන් කිව්වලු මේක බෞද්ධ භික්ෂුවක් බෞද්ධ රටක් බෞද්ධ විශ්වවිද්‍යාලයක් ඉතින් කරුණා කරලා දේවරුවේ ලෙක්චර්ස් 11ට ඉවර කරලා 11 ඉඳලා 12 වෙනකන් දවල් දාන සඳහා විවේකී දෙන්නේ කියලා. ඊට පස්සේ කවල මම මේක පර්ණ විශ්වවිද්‍යාලය මේ එකට තමයි 12ට තමයි ඉවර කරන්නේ ලෙක්චර් 12 ඉඳලා 1 දක්වා විතරයි ලන්ච් ඉන්ටර්වල් එක තියෙන්නේ. කැමති නම් ගන්නයි. ඉතින් කිලිකන මේක බෞද්ධ රටක්. අපි එකඟ වෙලා 11 ඉඳලා 12 දාලා දාගමු කාලසටහන හැටියට දානෙට මොකද වැඩි හරිය භික්ෂුන් වහන්සේලා ඉන්න. ඊට පස්සේ කළා අපි මේ ඔක්කොමත් කරලා යන්න හදන්නේ නිවනටනේ. ඒකට ඉඳලා 12න් පස්සේ දානවල ලැබෙන ඊට පස්සේ කොළු ඌවට වැරදිලා. නිවන ඕනේ නම් මෙහෙන්න එපයි ඌවට. මේ PhD එකක් ඕනනම් එන්නේ ඒගොල්ලෝ නිවන ඕන වෙන තැනකට යන්නේ ඒගොල්ලෝ මේක පාලිසා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පශ්චාත් ආයතනේ මේ නිවන හිතන්න එපයි ඒගොල්ලෝ. මේ ඇත්තම නෑ ඒගොල්ලෝ. ඒකට යන්න මස් කඩේකට. ඔන්න අපිට වෙලාව හම්බෙච්චාම අපි ආයෝජනය කරන්න හැටි. මම මේ පෙන්වන්නේ බාහිර නිදර්ශන අපිටත් අපේ ජීවිතේ හොඳම වයසේ අපි මොකටද යොතු ඉදිරිය කියලා හිතා. බුදුරජාණන්සේ කියන්නේ පතම වයසේ පළවෙනි අවුරුදු 10 කීඩා දතකේ. මන්ද දසකේ. උඩු බැලිය අතරේ ඉන්නවා කක්ක කරගෙන තමන්ගේ ඇඟේ ගත කරන දශේ මන්ද දසකේ. ඊට පස්සේ ක්‍රීඩා දසකේ. 11 ඉඳලා 20 දක්වා. ඊට පස්සේ වර්ණ දසකේ. ඔක්කොම හැඩතල අලවට්ටම් ඊට පස්සේ බල දසකේ. ඊට පස්සේ ඥාන දශකේ. දැන් ඔක්කොටම ඒව පහු කරලානේ. දැන් හාන දශකෙට එනකොට කියනවා ඔබට වර්ණෙත් නැහැ, බලයත් නැහැ, ඥානෙත් නැහැ, ක්‍රීඩාත් නැහැ. දැන් ඉතින් ඇදපන් වෛරෝ බරභාගේ කිකි අදිනු. ඒතර කෝ අපේ අර ඥාන දශකේ, වර්ණ දශකේ, බල දශකේ අපිට ආයෝජනය කරගන්න පුළුවන් වුණාද සතර සතිපට්ඨාන? අපි මේ ගිය ආත්මේ ඉඳලා පතාගෙන ආපු ගමනක් නේ. අපි දොස් කියනවා අබෞද්ධයන් අපි දොස් කියනවා හරකුණ්ඩ මී හරකුණ්ඩ. මේ කෝ මේ වැඩි යුතු ධර්ම වැඩි යුතු වෙලාවේ මතක් වෙන්නේ නැති වෙන්න කවුද අපි මේ පිටපොට ඇදී මුළු සංසාරෙම දින පිටපොට ගිය ගමන. දුජානසේ සඳහන් කළ තියෙන මේ සතර සතිපට්ඨානේ සඳහා ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියදී බද්දර යවුවනේදී මේකට යෙදෙන්න කියලා. යෙදෙයිද? පුළුවන් වෙයිද? ඔය බද්දර යවුවනේ මයිකල් ජැක්සන්ටයි හොලිවුඩ් නිලියන්ටයි හතර සැරපට්ටන උගන්න. අපි අනුන්ගේ දොස් බලන්න ගියාට අපිට උනත් හම්බෙච්ච අවස්ථාව අපි මේ සතිපට්ඨානේ වඩනකොට ඉතින් 60 පිරিলা හොට බිම ඇනිලා ඉතින් චරිචුරු ගාන පන්තල් ගානේ ඇවිදිනවා. පුළුවන් කාලේ පෙන්කෙලිනවා. මේකවත් ඒ කෙනාගේ දෝෂයක් නෙමෙයි. මේකවත් ඒ පුද්ගලයාගේ දෝෂ නෙමෙයි. මේකට දැන් කෙලස් කියන්නේ. ඉතින් බුදුරජාණන්සේ කියනවා හරි දැන් 60 වෙල්ලනේ කරන්නේ දැන් මේ ආත්මේ පුළුවන් තරම් පිං අඟල පුළුවන් නම් නිවන් දැක බෑ නම් ලබන ආත්මේ 59 දී භාවනා කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකට තමයි අත්ත සම්මාපණිති කියන්නේ. එන් කවුරුත් ඕක හිතන්නේ නැහැ. ලැබෙන අවුරුදු 59ට පුළුවන් වුණොත් ඒක විශාල ජයග්‍රහණයක්. ඒදා පුළුවන් තරම් භාවනා කළා කියපම් 58 දී ලැබේවා කියලා. කවදා හරි ඔහම ගිහිල්ලා හත් අවුරුදු වයසදී පැවිදි වෙලා උපසම්පදා වෙන්න නැත්නම් මහාන වෙන්න නැත්නම් නිවන් දකින්න. භද්‍ර යවණේ යන්න පොඩි ගමනක් ඇවිල්ලා තියෙන කියලා හිතන අප මේ දඟලන දඟලිල්ල හරහා එකෙක් හරි මට මේ පණවිඩි නැත්නම් මේ සතිය කියන කමුනේ අවුරුදු 26 දී. විශේෂයෙන්ලා 36 දක්වා උත්සාහ කරා මේක නාගයක් මණිකක් රංගින නාගරාජෙක් වගේ කාටවත් පින්නතු මේ රැක ගන්න මම දන්නවා ඒකේ තියෙන අමාරුකම. ඒ නිසා මට දැන් තියෙන විශාල පිනක් 26 වෙන්න ඉස්සෙල්ලා බණ භාවනා කරන පොඩි උන් දකින්න හම්බ වෙනවා. මට මට ඊට වැඩිය මට දන්ත ධාතුන් වහන්සේවත් එච්චර වටින්නේ නැහැ. මට මේ මනුස්සයා මේ මොන පොඩි පිනක්ද මේ අවුරුදු 26 වෙන්න ඉස්සෙල්ලා මේකට බැහැගන්න මට හම්බෙච්ච අවස්ථාවත් එක ඊට පස්සේ 26 ඉඳලා 36 වෙනකම් මම දඟලපු දඟලිල්ල බලනකොට යම් කිසි කෙනෙක් ඒ වයසේදී ඒ කටයුතු කරනවා නම් පත්කඩේ ඉල්ලලා වඳින්න හිතෙනවා. ඒ වෙන්නේ කරන්න අමාරුයි. ඒ නිසා හම්බ වෙච්ච වෙලාව මතක තියාගන්න දැන් හරි කමක් නැහැ කරලා. මේ ජීවිතේ තමයි අපි මේ උත්සාහ කරන්න බැරි නම් අඩු ගානේ ඊගාවාත්මෙදී හරි කමක් නැහැ. ඒ ඉන්ද්‍රං ශක්තිමත්වදීදී ඔද තෙද ජීවිතේ ප්‍රථම යාමේදී කරගන්න හම්බුනොත් එහෙම නැත්නම් ඒගොල්ලන් සලකන්නේ එහෙම කරන කෙනෙක් දකින්නට බුදුන් දැක්කා වගේ අඩු පාඩු ගන්දී කරන එක මොකද මේ මනස දැනටම සතිපට්ඨානේ වඩනවනම් ඌට වැඩිය මේ ධාතු චේති අඳින්න යන්න එපා ධර්ම චේති තියාගෙන කොච්චර පිස්සුද කියලා බලන්න අපේ මිනිස්සු මේ ධාතු චේති වන්දනා කරන්න නටන නැටිල්ල මේ සතර සතිපට්ඨානේ තමයි ධාතු චේති නෙමෙයි ධම්ම චේති වල පළවෙනිම දේ සති බෝධිපාක්ෂික ධර්ම තමයි ධර්ම චේති කියන්නේ අපි වඳින්නේ මොනවටද දැන් නිකන් කියන්න බෑනේ මෙතන සරුවච්චන් ධාතු වැඩම කෙරුවා කිව්වොත් මේගොල්ලන් කරන්ට් එක නගින හැටි උණ නගින හැටි. එකෙකුටවත් මේ සතිය පිහිටන එකයි මේ දෙවිලි වැදගත් කියලා කියන්න ගියොත් එහෙම මඩත් ගහලා එලවයි මම මේකේ ලොක්ක වුණා. කවුරක්වත් කැමති නැහැ. අපිට ඕනේ ওই ධාතු චේති වන්දනාව තමයි. මේ ධර්ම චේති තියාගන්න. ඉතින් සාරිපුත්‍ර සාංශි මතක් කරනවා. සතර සතිපට්ඨානේ මේ කල්වල කලවයස් බල්ල වඩන්න පුළුවන් නම් ඒකේ තියෙන වටිනාකම කියන්න බෑ. ඒ නිසා අපිට බැරි නම් මං කියන්නේ බෑ කියලා අපිට පුළුවන්. බැරි නම් ඒකට සාදු කියන්න. ඒකට අනුග්‍රහ කරන්න. කරන කෙනාට අනුග්‍රහ කළා අනේ අපටත් පුළුවන් වෙච්ච වෙලාවක මේ ප්‍රතිපත්තාණේ වැඩිම තමයි ලොකුම දේ වශයෙන් තේරුම් ගන්න අපේ දරුවන්ටත් අපේ තාලේ නෑයින්ටත් ඥාලුවන්ටත් මේක කියලා දෙන්න නැත්තම් ඉතින් ඒ වගේ කුච්චර ගැඹුරු හැඟීමක් සාරිපුත්‍ර සාංශට එන්න ඇද්ද? කතමේ චත්තාරෝ ධම්මා භාවේතබ්බා කියලා ප්‍රශ්නේ අහනකොට. මොකද මිනිස්සු නන්නත්තරයි. ඔය ඔය කියන භාවනා මධ්‍යස්ථාන ඉන්න හාමුදුරු දිහා බලන්නකො පිස්සු ගින්න හැටි. ඕගොල්ලෝ ඉව දන්නේ නැහැ. ඒකටම අපව කියලා හිටියත් එක එක සතර සතිපට්ඨාන දන්නෙත් නැහැ කරන්නෙත් නැහැ. නිසා කොතනක හරි දැක්කොත් අපේ ලොකු සාංශ කියලා තිබුණා කොතනක හරි කවුරු හරි භාවනා කරන දැක්කොත් සාදු කියාපන් ඒක මගේ වැඩක් කියලා හිතාගන්න. ඒකට සාදු කියමනේ සාදු කියවීම ගත කරොත් ගොඩාක් වල්පල් කතා කරගෙන ඉවවා. බුද්ධ ධර්මයේ අඩුපාඩු කතා දෙන එක නෙමෙයි තියෙන්නේ කවුරු හරි කරනවා දැක්කනම් ඉහෙන් කඩෙන් උදව් කරන්න. ඒක කරන්න අමාරුයි. මොකද ඒ කෙරුවට අපිට ලාභ ලැබෙන්නෙත් නෑ සත්කාර ලැබෙන්නෙත් නෑ සම්මානත් නෑ සිලෝකත් නෑ ඒක නෛර්යානික ගතියක් තියෙනවා බුද්ධ ආදී උතුම්මන් වහන්සලා කරනවා දෙයියෝ කරනවා බ්‍රහ්මියෝ කරනවා අපිට කරන්න බැරි අපේ ඔළුව කුරුවල් කරලා තියෙන්නේ මේ ආර්ථිකයක් කරා අපේ හිත කුරුවල් කරලා තියෙන්නේ මේ දේශපාලන බලයක් කරා අපේ හිත කුරුවල් කරලා තියෙන්නේ මේ සමාජ මට්ටම් කරා අපිට කවදාකවත් මේ සතර සතිපට්ඨානේ වඩන වඩවන තැන තමයි ගරුකට යුත මමත් ඒක කර යුත්තේ කියලා කියන්නේ දන්නේ නැතිකමක් නැහැ කාගේවත්. ඒwidetildeත් මේ සාරිපුත්‍ර සංසේ නැවත නැවත කියන්නේ මේ සීකන්ද වීම තමයි. දැන් මේ වැඩමුළුවට මම තෝරගත්තේ ඊට පස්සේ ප්‍රශ්නේ. කතමේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤය. මේ වැඩ Tamanට ප්‍රතිරූප දේශවාදයක් ලැබුණත්, කල්යාණ සත්පුරුෂයන්ගේ ඇසුර ලැබුණත්, හරියට ප්‍රණිදී තිබුණත්, පෙරකල පින් තිබුණා, සතිපට්ඨානේ වැඩුවත් දත යුතු කරුණු ටිකක් තියෙනවා. ආත්මසින් දත යුතු කරුණු ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේ වැඩේට අඩුම කැඩුම ටිකක් තියෙනවා. අන්නේ ටික දැනගන්නේ. බුදු ඊට පස්සේ සාරිපුත්‍ර සාංශය සඳහන් කරලා තිනවා චත්තාරෝ ආහාරා. මිනිස්සෙක් විසින් බණ භාවනා කරන කෙනෙකුට දැනට පාර වැඩිච්ච කෙනෙකුට පාට වැඩිච්ච කෙනෙකුට ආහාර ධාති හතර දැනගන්න එක හරි වැදගත්. ඉතින් අපිට කියනකොට මෙතන මේ ෆුඩ් සයන්ස් ගැන උගන්වන්න හදනවා කියලා මේ සූප සාත්‍රය උගන්වන්න හදනවා වගේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. මොකද අපි දන්නේ එකයි කෑපත රෝගෙට තියෙන බත් විතරනේ ආහාර කියලා දන්නේ. සාරිපුත්තු සාන්තය හතරකට කඩලා කියනවා චත්තාරෝ ආහාරා මේ ශාසනයකට බැසට පස්සේ ආහාර જાති හතරක් තියෙනවා. ඒ හතර මේ බණ භාවනා කරන ගමන් හොඳට ලදලද වෙලාවේ සුතමේ ඥාණයට කිට්ටු කරගන්න ඕනේ. කබලිකාරෝ ආහාරෝ ඕලාරිකං වා සුකුමං වා. මේ හපල කන ආහාර තියෙනවා අපි කියනවා මේද ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් කියලා සාමාන්‍ය ආහාර විද්‍යාව. එතෙන් ඝන ද්‍රව වායු වශයෙන් කැබලිකර කන ආහාර જાතියක් තියෙනවා ඒක හම්බෙන්නේ ඉස්සල්ලාම එක ඒක තමයි පාඩම් පන්තියේ හඳුන්වා දෙන එක ඊට පස්සේ පස්සෝ ဒ උතියෝ. අපි හැම වෙලාවෙම මේ ඉන්ද්‍රංගේ අරබාහාර නම් දිවටනේ ගැලපෙන්නේ. කටටනේ ගැලපෙන්නේ, බඩටනේ ගැලපෙන්නේ. නැත්නම් ඊට අමතරව දිව කියලා කියන්නේ ඇහ කන දිවනාසය කය කියන එකේ එක ඉඳුරක් නේදට ඇහැට රූප හැප්පෙනකම් නොතිබුණොත් පණ හිටින්නේ කනට සද්ද ඇහුන් නැත්නම් අපේ පණ හිටින්නේ නාසයට ගඳ සූඳ ලැබුණොත් පණ නැහැ. දිවට රස ලැබුණොත් වගේ. කයට පහස අවශ්‍යයි. හිතට මේ විවිධාකාර වල්බూరు අදහස් වගේක් ඕනේ. ඔන්න ඔය පහට ඒ ආහාර ලැබීමෙන් තමයි මේ ජීවිතේ පවතින. ඒකට කියනවා ස්පර්ශය. තම් පහස කියන වචනයක් අපි එදින්දා ජීවිතේ පාවිච්චි කරනවා. නිකං හිතනද දැන් අපි මේ ගත කරන 2006 මේ නොවැම්බර් මාසයේ 11 වෙනිදා 10 වෙන්දයි කියලා හිතන්නකො. එතකොට අපි ඇහැට දකින රූප ප්‍රදේශයක් තියෙනවනේ අද මේ වෙනකොට. අපේ අත්තම්මයි අපේ මුත්තම්මලා දිහා බලනකොට බලන්නේ ඒ ඇත්තෝ දැකපු රූප සහ අපි දකින රූප බලනකොට අපිට කම්පියුටරයක් ළඟට ගියාම ලෝකේ ඕනම තැනක ඕනම දර්ශනපතයක් බලන්න පුළුවන්. ඒ දවස්වල එහෙම දක්ෂකමක් තිබුණේ නැහැ. ඉතින් සද්ද ගැන ඇහුවොත් අපිට වෙස්ටර්න් මියුසික්ද ඊස්ටර්න් මියුසික්ද උත්තර ಭಾರತೀಯද දක්ෂිණ ಭಾರತೀಯද ඕන දෙයක් අපිට බොහොම විනාඩි 5කින් ගන්න පුළුවන් ඕනම සංගීතයක්. ඉස්සර මහරජා කෙනෙකුටවත් බෑ. ඉස්සර රජ කෙනෙකුටවත් ඕක කරන්න බෑ. රජමාලිගාවකවත් ඒ අද සාමාන්‍ය මට්ටමේ ගෙදරක තියෙන මේ සද්ද අහන්න බෑ. ඒ ඉස්සර කාලේ. ඊට පස්සේ ගඳ සුවඳ જાති අද කොළඹ තියෙන කඩේකට ගියාම ඒ සුවඳ විලවුන්නේ විකුණන තැනකට ඕනම කෙනෙකුට ඕනම එකක් ගන්න පුළුවන්. ඉස්සර ඒ ගඳ සුවඳ ගේන්න සිල්ක් රෝඩ් එකේ එහා කෙළවර ඉඳලා මෙහා කෙළවරට කවුරු හරි යන්න ඕනේ සුවඳ හඳුන් ටිකක් හොයාගන්න. එහෙම නැත්නම් අරාබිකරී තිබුණු සුවඳක් හොයන්නේ. ඉතින් රජමාලිගාවන්ගේ බිසවුරුන්ගේ කොණ්ඩෙට මිසක් ආ. එදින්දා මනුස්සයලා තිබුණේ නැහැ. අද අපිට ලැබිලා තියෙනවා. රස જાති හන්දියට යන්න ඉතාලි ආහාරද, චීන ආහාරද, ජපන් ආහාරද, සයිවර්ද, පොල්ලතු කඩේද හන්දියට යන පමා විතරයි ඕනම කෙනෙකුට ඕනේ රසයක් ගන්න පුළුවන්. පහස කිව්වට පස්සේ පහසට විල්ලුද જાති අද විතර කවදාකවත් නැහැ. වාහන જાති අද විතර කවදාකවත් නැහැ. ඕනෙම අදහසක් අද. ඕනෙම දැනුමක් විකිපීඩියා ගිහිල්ලා බොත්තම තද කරන පමා විතරයි ඕනම විශේෂත්ව දැනුමක් ගන්න පුළුවන්. ඉස්සර වගේ දැනුම සීමා වෙලා නැහැ. නමුත් මේ ඔක්කොම මෙච්චර තියේදී ඇයි මෙච්චර අසහනයක්? ඇයි මේ තරම් ආතතියක්? මේ ඔක්කොම සැපතම්පත් තියේදී අපි මේ ස්පර්ශය කියන එක නැත්නම් මේ පහස කියන එක කවදාක සීමාව තේරෙන්නේ අසීමිතව පාවිච්චි කරන නිසා බුදුජානනාථේ නිතන් සාරිපුත්‍ර සඳහන් කරනවා. බත් කනකොට සීමාව දන්නේ නැති නිසා ඩොඩා කැපත රෝග රටේ තියෙනවා. ඒ වගේම පිට රූප බැලීමේ මෙච්චරක් හරි මෙන් එහාට අසභ්‍යයි කියන එක අපිට කවදාකවත් තේරෙන්නේ නැහැ. සද්ධාහනර මෙච්චරක් සભ્યයි මෙතනින් යාට අසභ්‍යයි මෙතන අල්ලව ගෙදර මනසට කරදර වෙයි මම මෙච්චර හයියෙන් කතා කරන්න හොඳ නැහැ මම මෙච්චර හයියෙන් දොර වහන්න හොඳ නැහැ මම මේ හයියෙන් පොළවේ ඇවිදින්න හොඳ නැහැ කියලා කාටවත් වැටහෙන්නේ නැහැ අර ගඳ රස පහස ඒක නිසා අටුවාචාරින් වංශලා සඳහන් කරනවා යමෙකුට මේ රූප වලන එක සભ્યයි මෙතනින් යට අසભ્યයි කියන සීමාව දන්නේ කරන්න ආර්යයන් වංශය කියනවා. දන්නේ නැති කරන්න පෘථජ්ජනයයි කියනවා. මේ සද්දේ මෙතෙන් නිකන් බයලජ්ජාවට හොඳයි මෙතෙන් යට බයලජ්ජා නැති වෙනවා කියන එකට පෘථජ්ජනයයි කියනවා. දන්න කෙනාට ආර්යයන් වංශය කියනවා. ඒ වගේම සුවඳ බුදුරජාණන්සේ පෙන්නන්නේ ස්ත්‍රියවට පුරුෂ සුවඳ සහ පුරුෂයෙකුට ස්ත්‍රී සුවඳ කියලා. මේක මෙච්චරක් සભ્યයි, මෙතනින් යට අසભ્યයි. රස මෙච්චරක් බත් පිටු ගානක් කාපන් ඊහාට කණේක ලෙඩ වෙනවා. මේක නතර කරපන්. ආර්යයන් වහන්සේ දන්නා පොතත් ජන දන්නේ පහස ආර්යයන් වහන්සේට තේන අනික් කෙනෙක් පුළුවන් තරම් එකතු කරනවා. වල්බూరు අදහස් වලින් හිත පුරවාගෙන. ඉතින් මෙන්න මෙතන ස්පර්ශ ආහාරයක් කරගෙන අත්කිලමතාන යෝගයට යන්නේ නැතුව කාමසුකල්ලි ගානකට නැතුව මේ ස්පර්ශය කියන එක තිබුණට කාපිටි ඇට්ටෝම් ගෙදර ගියා වගේ කණ්ඩ එපා. ප්‍රයෝජනේ සරකලා කාපං කියන කුගන්නන්න සාරිපුත්තු සෝන්ති ගන්න ප්‍රයත්නේ දිහා බලනකොට පේනවා මේ ප්‍රශ්න කොච්චර බරපතලද කියලා. ස්පර්ශය හසුර ගන්න දන්නේ නැහැ. මනෝ සංචේතනාහාර කියලා කියන්නේ අපි මවන හීන ලෝක. ගුරුංග ගහකට බුදිය ගත්ත මිනිහා කතා කෙරුවා හිතුවා වගේ අපිට මధుරෙක් ආව ගමන් හීනයක් පවන. වෙන මොනවාරි වාසියක් හම්බෙච්ච ගමන් හීනයක් වගේ. ඉතින් මනෝ සංචේතන හැම කෙනාම පුදුමාකාර හීන ලෝකයක ජීවත් වෙනවා. එක එකනෙක් එක එකනේ තම තමන්ගේ හීන ලෝකවල ජීවත් වෙනවා. හැබැයි මේ නිසා තමයි මේ වර්තමාන මොහොතෙන් පිටපයින් බව ඉන්නේ මනෝලෝකයක බව මේ නිසා ප්‍රകൃතියට එනකොට හීන දාඩි දාන බව ප්‍රകෘති ඒ තරම්ම නూరు දෙයක් බවටපත් වෙන බව කිසි කෙනෙක් දන්නේ නැහැ. ප්‍රകൃතියට එනකොට උන. ඒ මොකද ජීවත් වෙන්නේ නිතරම මනෝලෝකයක. ඒසා මේ මනෝ සංචේතන ආහාර කියලා දෙන්න බෑ. අඩුවන කෑම පිළිබඳවත් දන්නේ නැති කෙනා. මේ තුනම මොන තාලෙන් විස්තර කරන්න පුළුවන් වුණත් මේ විඥාන ආහාරය කියලා මේ ලෝකයා අතර ගැටුම් ඇති කරන දෙකට බෙදාගෙන මේ කරන රණ්ඩුව අපි මේ ඇති කරන තියෙන අනවශ්‍ය ප්‍රශ්නය අමාරුම කියලා දෙන්න අමාරුයි. ඒ නිසා ඒක අන්තිමටම බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙන විඥාන ආහාරය. නමුත් ඒක තීරුම් ගන්න මේ කබලින්කාර ආහාර කියන මේ කෑම පිළිබඳව භෝජනීය පිළිබඳව ප්‍රමාණය දැන ගැනීම කාටත් අදාළ දෙයක්. මොඳ හැම කෙනාම දවසට තුන් සැරයක් විතර කැවිල්ලනවා. ඒකෙන් පටන් ගත්තට පස්සේ කියලා දෙන්න පුළුවන් මෙන්න මෙච්චරක් සෞඛ්‍ය සම්පන්නයි. මේක ලෙඩ ඇති කරනවා. ඒ නිසා බුදුරජාණන්සේ සංඝයා වහන්සේලා වන්දන පිටක් පිටක් පාස මතක් කරන්න කියලා වාක්‍යයක් කියලා තිනවා. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවා. මම මේ කන පිටක් පාස සිහිය එළඹ සිටි සිහියෙන් යුතුව ආහාර වළඳිමි. නීව දවාය නම දාය නමණ්ඩ නායන විභූෂණ මේක ජවයේ පිණිස නෙවෙයි මං කන්නේ. නමණ්ඩ නායේ ශරීරේ මස් පිටු වඩන්නට නෙවෙයි. අලංකාරයේ පිණිස නෙවෙයි. තරඟ පිණිස නෙවෙයි. කන්නේ Brahmacharya රැක ගන්නයි. මේ බණ භාවනා කරන්න ඉඳගෙන ඉන්න හයිය තියා ගන්නයි. කාල කෑමත රෝග හදන්නත් නෙවෙයි. නොකෑමෙන් ඇති වෙන බඩගිනි රෝග ඇති කරන්නත් නෙවෙයි. Brahmacharya අනුග්‍රහය පිණිසයි කියලා පිටක් පිටක් පාස මෙනෙහි කරන්න කියලා තියෙනවා. ආහාරේ පටි ආහාර පිළිබඳ ප්‍රත්‍යසන්නිසිත සීලේදී ඉතින් ඒක තමයි භාවනා මධ්‍යස්ථානවල කරනවා. ඉතින් එහෙම කරන්න ගියොත් ඒ කෙනාට ওই දැන් කන කෑම කන්න බෑ. මිනී කරමින් කෑම කන්න ගියොත් ওই කෙන කෑම කන්න බෑ නිසා හුඟක් වෙලාට අපි හොඳ අඩියක් දාගෙන සම්පූර්ණ පමාවට වෙట్లా කණ්ඩ වඩන් අරගත්තට පස්සේ ඇට්ටෝම් ගෙදර ගිහ කාපිරියා වගේ කක කක යන්න පුළුවන්. සිහි බුද්ධියෙන් ඉඳලා කන්න ගියොත් ওই කෑම කන්න බෑ. ඒකේ මත්ඤ්‍යතාවය කියලා ප්‍රමාණ දැන ගැනීමක් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්න බරපතල වෙන්නේ සබ්බේ සත්තාහාරත්‍තික සියලුම ලෝකවාසී සත්වෝ ආහාරයෙන් තමයි රැඳෙන්නේ. එක්කෙනෙක්වත් ප්‍රමාණ දන්නේ ඒ නිසා බුදුරජාණන්සේගේ පසළොස් චරණ ගුණවල එකක් තමයි භෝජනේ මත්ඤ්‍යතාවය දෙන බුදුන්ට තේරෙනවා. බුදුහාමුදුරන්ට තේරෙනවා කෑයුතු ප්‍රමාණය. අනිත් කට්ටියගේ තියෙන්නේ එක්ක උනාට වැඩියෙන් කන එකට අඩුවෙන් කන. ඒ නිසා ඒකේ තියෙන කාමසුකල් යෝගයේ කානු යෝගයේ සාත්තකල මදාන යෝගයේ දිහා බලනකොට අපි කෑමට උපන් જાතියක් කෑම දාසලා උදේ ඉඳලා හැන්දැනක මේ රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ මොකේටවත් නේ කෑමට. ඒකලා දුන්නාට පස්සේ ප්‍රමාණ දන්නෙත් නැහැ. ඉතින් එතකොට හිතන්න අපිට දැන් දවසට තුන් වේලක් කන එකත් යුද්ධ තුනයිනේ. උදේ කනකොට දන්නෙත් නෑ ගාන ප්‍රමාණය, දවල්ට කනකොට දන්නෙත් නෑ ගාන ප්‍රමාණය, රැට කන දැන් දෙවේල කන එකට පව් අඩුයි කියලා හිතනද? ඒකට තේරෙනව නේද? ඔන්න රැට ගෑම් පිළිබඳ ඌට මෝඩකම නෑ. දැන් මොකද රැට කන්න හම්බෙන්නේ? ඔත්තනින් නොවි කවුරු හරි ඇහුවොත් එimhe ඇයි මේ හාඳුන්නේ මේ සීලියත් එක්ක මොකද්ද තියෙන්නේ මේ රැට ගෑම කියලා ඇහුවොත් ඒ මනස යනවා කවුද මේ බත් කාලා අපායේ කී. ඌක කාපුවම්මකෝ. හිල්ලත්ත වැත්තක දාන්න ලංකාවේ ඉන්න සංඝ ජනගහණයෙන් අහන්න බලන්න රැයට කාපුවා මොකද වෙන්නේ කියලා. කවුරුවත් ගණන් ගන්නවත් නැහැ. කවුරුවත් ගණන් ගන්නෑ. වෙනම ඕගොල්ලෝ දවල් දානේ උදේ දානේ පිළිගන්නවාට වෙනම රැය දානෙකුත් තියෙනවා. දැන් අලුත් සාසනේ. ඒ තරම්ම මේක බාර අරගෙන මේ හතර සතිපට්ඨානේ වඩනවා කිව්වට දානේ පිළිබඳවත් අපිට චාරයක් නැහැ. ඉතින් මේ නිසා මේ ගැන පොදුවේ කතා කරන්න ගියොත් ඒක බණක් වෙන්නේ විවේචනයක් වෙනවා. හිතන්න මේ නිසා මේක නිදර්ශනයට අරන එකෙකුටවත් ලෝකේ පොදුවේ කැම පිළිබඳ කතා කරන එක දන්නේ නැහැ කරන එකත් ඒක නිග්‍රහයක්. Taman හිතාගත්තොත් මොකද වෙන්නේ කියලා. කන කන පිටප්පාස සිහිය බුද්ධියෙන් කණ්ඩ පටන් අරගත්තොත් ඒ මනුස්සයාට ඒකෙන් ලැබෙන ආනිසංශ බුදුජානනාංශ විතර කවුරක්වත් දන්නේ නැහැ. ඒක නිසා භවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට සිල් ලකිනකොට හැම වෙලාවෙම බලන්න මේ කබලිකාර ආහාර කියන මේ හපලකන ආහාර ගන්න වෙලාවක සතිය පිහිටීම සඳහා උත්සාහයක් කළොත් තේරෙවි හුඟාක්ම සතිය පිහිටන්න අමාරු තැනක් තමයි කැම ගන්නකොට. මොකද කැමර තියෙන අභිරුචි නිසා ඒ නිසා පුළුවන් නම් උත්සාහකරනද කැම ගන්න වෙලාවේදී කැම දකින්නකොට අනනකොට කටේ තියා ගන්නකොට හපනකොට රස බලනකොට ගිලිනකොට මේ විදියට පිටක් පිටක් පාසා සතියෙන් කෑවොත් දවස් 3න් ඩයබටික්ස් නැතර කරතයි. පැහැදිලිවම කරතයි මොකද වැඩි වැඩියෙන් මෙනෙහි කරමින් හපන්න හපන්න ගියොත් ඔය දිවෙම්ම කෙලවලින්ම අපේ ප්‍රශ්න ඉවර වෙනවා. ඒක නොකළොත් පොතක් ලියලා තිනා දිවෙන් සිය දිවින අසා ගැනීම කියලා. මේ දිව පිනවීම සඳහා ගුඩු ගුඩු ගාලා ගිලින්න පටන් ගත්තට පස්සේ අන්තිමට මේ මනසට පුදුමාකාර ලෙඩ රෝග වර්ගයක් එනවා. මේ නිසා ගාන්ධිතුමා කියලා තියෙනවා. ගාන්ධිතුමා කියලා කියන්නේ සමාජ විද්‍යාඥයන් නැත්නම් දේශපාලනඥයන් හැම ඝණයක්ම බීපං හැම දියරයක්ම හවපං කියලා කියලා තියෙනවා. හයිය දෙයක් කනකොට ඒක පුළුවන් තරම් දිය වෙනකම්ම හපල හපල හපල ගිලින කාට මොනම රෝගයක්වත් වෙන්නේ හැම දියරයක්ම කිරි බේවා දොඩම් විදුර බේවා එක ගත්ත ගමන් ගුඩු ගුඩුස් කාලා බිව්වොත් කෙලින්ම ඔය සීනි ටික බඩට යන්නේ හපල කෑවොත් හපල බිව්වොත් කටේදිම ඒකට හොඳට කෙලමිස්ස වෙනවා ඒ නිසා පුරු පන්නේසාංශ කියනවා වැඩි පිඩු ප්‍රමාණයක් අඩු වෙලාවෙන් ගිල්ලොත් බඩේ අමාරු වෙනවා අඩු පිටු ප්‍රමාණයක් වැඩි වෙලාවක හපල කෑවොත් බඩට බර අඩුයි වගේ අරමුණු ප්‍රමාණය එනකොට එනේන අරමුණ මෙනෙහි කරමින් භාවනා කරන එකට කවදාකවත් භාවනා වරදින්නේ අරමුණු රාශි රාශි අරගෙන මෙනෙහි කරන්නේ නැත්නම් එයා අර ගුඩු ගුඩුස් කාලා ගිලන කෙනෙක් වගේ. ඒ නිසා අම්පි නැවතිල්ල වැඩ කරන්න කියන්නේ භාවනා කරනකොට ඇතුළට අරමුණු අඩුකරනද හැම අරමුණක්ම මෙනෙහි කරන්න. භෞතික ජීවිතේ පිටක් ගන්නකොට ඒ පිට කී සැරයක් හපනවද කියලා ගණන් කරමින් ගියොත් තමන්ට ආහාරයේ මත්ඤ්‍යතාවය පිළිබඳව නැත්නම් යම් ප්‍රමාණයකට මේ ආධ්‍යාත්මික ජීවිතයට මේ බණ සම්බන්ධ කරගැනීමේ කෘත්‍යය තමන්ගේ ශක්ති ප්‍රමාණය කරන්න පුළුවන්. ඒක නිසා එතකොට තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ මේ රාත්‍රියට කෑම නොකා මේ දවස් වේල් දෙකෙන් මේ සම්පාදනය කරලා තියෙන්නේ ඒක සඳහා සතිය පිහිටවන කෙනෙකුට ඒ සීලයත් එක්කයි සමාධියත් එක්කයි සතියත් එක්කයි මේ ආහාරයේ විශාල සම්බන්ධකමක් තියෙනවා. ඒක දැනගන්න බැරි කෙනා බත් කාලා කවුද අපාය යන්නේ කියලා ඒ වගේ සිල්පද නොකර කටයුතු කරන්න ගියොත් සතිපට්ඨානෙ වැඩුවත් ප්‍රයෝජන ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා දුවට මතක තියාගෙන මේ ගත කරන කාලේ ගන්න ගන්න පිටක් පාසා මෙනෙහි කිරීමෙන් හිතුව ගැනීම තබන තමන පියවරක් පාසා මෙනෙහි කිරීමෙන් සක්මන් කරන්නාසේ ගන්න ගන්න හුස්මක් පාසා මෙනෙහි කරමින් හුස්ම ගන්නාසේ යනකොට කවදා හරි මේ තුන සම්බන්ධ වෙන තැනක් එයි. එතකොට තමයි තේරෙයි මේ සතිපට්ඨානය කියන එක මේ කොට්ටේ උඩ වාඩි වෙලා සක්මන් මළුවේ විතර කරන එකක් නෙවෙයි හැම තැනකදීම යොදවන්න ඕන එකක් මම මෙච්චරයි අද දවසේ ධර්ම දේශනාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීළු දිනාට මේ තාක් ඇත කර තියෙන මේ සීලමේ සමාධිමේ ශික්ෂාවන් මේ කොට්ටාසත් එකතු කරන තව තවත් දක්ෂ විදියට කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලයේ පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා